දෛ අවසරයි කරුකටේතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ 159 වෙනි නේවාසික භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාව සඳහා වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ ධර්ම දේශනාව සඳහා ශිරු දෙනා tempත් වෙමු. tempත් වෙලා සාදු කාර්යයක් පවත්වමු.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 අවසරයි කරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩමුළුවකට මුළු දී ගත කරන වෙලාවක් ඉතින් අපි එකිනෙකාගේ කාලයේ තියෙන වටිනාකම වගේම සමස්තයක් වශයෙන් වැඩමුළුවේ කාලය පිළිබඳ සලකලා ඒ වටිනාකම එහෙම නැත්නම් එහි තියෙන උපරිම ප්‍රයෝජනය ගැනීම සඳහා එක එකනා කොහොමද සැදී පැහැදෙන්න ඕනේ. කණ්ඩායමක් වශයෙන් කොහොමද අපි සැදී පැහැදෙන්න ඕන කියන කාරණාව මතක් කරන්න මට හිතුණා දේශනාවලිය මුලදී. මේක සරුවච්චන් ආංශය අපට දේශනා කරලා තියෙන්නේ කොහොමද මේ වගේ වෙලාවට අනුග්‍රහ කරන්න කියලා. ඒ අනුග්‍රහය නැත්නම් අනුග්‍රහ වස්තු පහක් දේශනා කරන සරුවච්චන් ආංශේ ඒ සඳහා සමස්තයක් වශයෙන් පිරිසක් එහෙම නැත්නම් පුද්ගලික තම තනොත් මේ කරුණු දැනගෙන ඉන්න ඕනේ දැනගත්තොත් විතරයි පිරිසට ඉස්සරහට යන්න පුළුවන් නැත්නම් ඒ අනුග්‍රහිතාතින් අපි එක එකන භින්න රුචිකත්වය විවිධ මත දරන්න ගත්තොත් ඉස්සරහට ගමනක් යන්න බෑ ඒ නිසා මේ වගේ වැඩක් කරනකොට පුද්ගලික කෙරුව ප්‍රශ්න නැහැ මේක වැදගත් සමූහයක් වශයෙන් අනුවිශේෂයෙන් වැදගත් ඒ අනුග්‍රහිත සූත්‍රයක් කියලා සරුවචනන්ස එකක් දේශනා කළා තියෙනවා. අපි හැම වැඩමුළුවකම මුලදී ඒක මතක් කරගත්තා. ඒකේ තියෙන වැදගත්කම සලකලා. ඒ අනුව මේ සාරාංශක කල්පලක්ෂයක් වෙරුම් පුරලා තමන් වහන්සේගේ ඒ අදහස මුදුන්පත් කරගත්තට පස්සේ සරුවචන වහන්සේ එච්චරම කල් යන්නේ නැතුව සම්මා සම්බුද්ධත්වයටපත් නොවුනත් සසර දුක් කෙලවර කිරීම සඳහා කටයුතු කරන කෙනෙකුට <clears throat> දත යුතු කරන පහකට පිටු කරලා පේනවා. තමන්නාසිගේ සුවිශාල ඥාණය ගණන් කරන්න පුළුවන් ඇඟිලි පහගේ කරලා පෙන්වනවා. එතකොට අපිට ලේසි මතක තියාගන්න ලේසි පිළිපදින්නත් ලේසි. ඒ නිසා පංචානුග්‍රහිතා කියලා මේකට සඳහන් කරනවා අනුග්‍රහිත ධර්ම පහක්. පළවෙනියෙන් ਸਰුවචනසේ සඳහන් කරන්නේ සීලානුග්‍රහිතා. සීලානුග්‍රහිතය කියලා කියන්නේ මෙවැනි වැඩක් කරනකොට අපි හික්මෙන්න ඕනේ. සීතල වෙන්න ඕනේ. ශික්ෂාගරුක වෙන්න ඕනේ. ශිල්පද රකින්න ඕනේ. ඒ ගොනුව නැත්තම් අපි වල්ලස්සෝ පස්සෙන් බැඳගත්ත කරත්තයක් වගේ ඔය වල්ලස්සෝ එක එක පැති වලට දూరు. ඒකෝට කිසි වෙලාවක සත්‍යාචාරයට හසුර ගන්න බෑ පාර දිගේ යන්න බෑ. එතකොට රත්ති ගමන් කරන ප්‍රභූවරයෙකුට කිසිම විවේකයක් ලැබෙන්නේ යන්න ඕන දැන් යන්නම් වෙන්නේ. ඒ වගේ තමයි අපි එක එක අම්මලාගේ දරුවෝ. අපි එක එක විදිහට හැදලා වැටලා තියෙන්නේ. ඒ නිසා අපේ රුචිකත්වය වෙනස්. භින්න රුචිකයි. ඒ නිසා අපි මෙතනදී වැඩමුළුවේ ගුණයක් සඳහා සිළු දෙනාම අපි අඩුම තරමේ අටසිල් සමාදන් කරමු. ඉතින් ඇයි අපි අටසිල් වලට සමාදන් වෙන්නේ කියන එක වෙන ප්‍රශ්නයක්. පන්සිල් වලින් කරන්න බැරිද? නවසිල් වලින් බැරිද? දසසිල් වලින් බැරිද? සාමනීර වෙලා බැරිද කියලා ගොඩාක් ප්‍රශ්න තියෙනවා. ඉතින් අපිට අර ලැබිච්ච සම්ප්‍රදාන කුල තේරවාද පරිසරයේ අපි මේක 159ක් වැඩමුළු කරලා තිනවා. අටසිල් සමාදන් කරලා. ඉතින් ඒ නිසා අපි ඒක පටන් ගන්නකොට සමාදන් කරනවා. ඒ අටසිල් දකින්න කෙනා මොනවද අටසිල් කියලා දැනගන්න ඕනේ. ඒක තමයි අනුග්‍රහ කරන්න ඕනේ. ඒක මේ වදයක්. ඒක නිකන් මේ බූරුවගේ පිට උඩ තිබ හකුරු ගෝණියක් නෙවෙයි. මේක අනුග්‍රහය පිණිස කළ යුත්තක්. ඊට පස්සේ සුතානුග්ගහිතේ අපි එහෙම කටිටලා ඉන්නකොට මේ වගේ වරින් වර බණ ඒ බණ ඇහිල්ල ඒකට ගැළපෙන බණක් අහන්න ඕනේ නිසා අපි හැමදාම ලෑස්ති කරලා දෙනු නැතර කරන්න ඕන නැතර කරන්න. අපි හැමදාම පැයක් මේ කාලසටහනෙන් වෙන් කරගෙන තියෙනවා. ඉතින් ඒක බරපතල ආයෝජනයක්. අපි භාවනා කරන්න ආපුවාම මේ භාවනා පැයක් ධර්ම දේශනාව සඳහා ගත කරනවා. ඒකෙන් අදහස් දෙකක් තියෙනවා. එකක් තමයි මේ අපි කරගෙන යන භාවනාවට අවශ්‍ය කරන උපදේශ ඒ යද්දි ටික ටික ටික ටික සපයන්න මේක අවස්ථාවක් ලැබෙනවා. දෙක බණ ගහන වෙලාව භාවනා කරනදී අහන බණ ඒ භාවනාවට ගැළපෙන බණක් නොවුනොත් අනිවාර්යෙන් බණට බාධා වෙනවා. අනවශ්‍ය බණ ඇහිීම නිසා බාධා වෙනවා. ඉතින් ඒ නිසා අනවශ්‍ය බෑ නතර කරලා ඇසිය යුත්තේ මෙන්න මේ බණක් කියන එක ඉඟි කරන්නත් මේකේ තියෙනවා පොඩි සංඥාවක්. ඒක නිසා අනිකුත් කතා අනිකුත් කිනුට අහුම්කන් දී. අනිකුත් පොත්පත් කියවීම. අනිකුත් කටයුතු බහා තබන්න ඕනේ කියන එක මේකෙන් කියවෙනවා. මේ බණ ටික මේ මේ ඔක්කොම මේ බණ විතරයි නියම බණ අනික බොරු කියන කෙනෙක් නෙවෙයි. මේ වැඩමුළුවකට සම්බන්ධ වෙලා ඉන්න වෙලාවක අපි ඔපරේෂන් එකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඊට පස්සේ දොස්තර මහත්තයා දෙන බෙහෙත් ටික හරියට මාත්‍රාවට හරියට වාරයට බොන්න ඕන. අපිට ගමනක් යන්න තියෙනවා කියලා බෙහෙත් ටික ඔක්කොම එක සැරේ බීලා ගියොත් හරියන්නේ නැහැ. එහෙම නැත්නම් මට දැන් සනීපයි බෙහෙත් නැත කරන්න ඕන කියවට හරියන්නේ නැහැ. ඒ බෙහෙත් පන්ති බොන්න ඕන. ආන්නේ වගේ මේ ධර්ම කොටස් වැඩමුළුවකට බොහොම ප්‍රවේශමෙන් අපි තෝරගන්න. හැම කාරණාවට වගේ අදාළ වෙන බොහෝ යෝගාවචරයන්ට අර්ථයේ සලසන ධර්ම කොටස ගන්නවා. ඉතින් සමහරුන්ට පොඩි පොඩි නොගැලපීම් එන්න පුළුවන්. ඉතින් ඒ අනුව මේ දෙන ධර්මයත් අර වගේ අනුග්‍රහයක්. ඒකට කටුකුරුන්දි ස්වාමීන් මතක් කරනවා. අපි ගෙවල් දොරවල් ඉන්නකොට බණ අහනවා. මෙතනදිත් බණ අහනවා. මේ දෙකේ වෙනසක් තියෙනවා. ඒ ස්වාමීන් වචන දෙකක් පාවිච්චි කරනවා. අරව নানা ආකාර කටයුතු කරනකොට ඇහෙන බණ මෙතන සියලු කටයුතු නතර කරලා අතප්පිට අතක් තියාගෙන බණ අහන බණ. මේක මටමයි කියන්නේ කියලා ඒක තේරුම් ගත්තොත් විතරයි මේ බණෙන් වැඩක් වෙන්නේ. මේ වෙලාවේ පිට වලට හේතු වෙලා බුදියාගෙන හිටියට එහෙම නැත්නම් ඌ අපිට තේරෙන්නේ නැහැ කියලා පැත්තක දැම්මට එහෙම නැත්නම් වෙන වෙන අදහස් වලින් කටයුතු කරාට සංනිවේදනයක් වෙන්නේ නැහැ. ඒ නිසා දෙපාර්ශවයේම මෙතන සැදී පැහැදී ඉන්න ඕනේ මේක අහන්න. ඒකට කියනවා සුතානුග්ගයිති කියලා. ඒතකොට අපිට සුතමේ ඥානයක් බහුසුත භාවයක් ලැබෙනවා. අසාමාන්‍ය බණ ඇහිමේ සිදුවන ආනිසංස පහ සිද්ධ වෙනවා. අසුතං සුනාති, සුතං පරියෝදපේති, කාංකං විතරති, තිට්ඨින් උජ්ජකරෝති, චිත්තමස්ස පසීදති කියන එක ඒ කරුණු සිද්ධ වෙනවා. මම ඒක එච්චර විස්තර කරන්න යන්නේ නැහැ. මොකද මේ බණ ආනිසංස දේශනා කරන වෙලාවක් නෙමෙයි. ඊට පස්සේ තියෙනවා සාකච්ඡානුග්ගහිතය කියලා එකක්. ඒක තමයි අපි අර 1 2 පැයේදී කලේ. ඒක තමයි කමඨහං සුද්ධ කරනවා කියන ලස්සන වචනයක් අපි සිංහලේ හදාගෙන තියෙන්නේ. ඒක එක එකන මුණ ගැහිලා අදාළ ප්‍රශ්නට උත්තර දෙනකොට ඒක මේ එක බෙහෙතක් බීලා ಗುಣාගුණ කිව්වට පස්සේ දෙවෙනියට බෙහෙත් පන්තියක් ලියලා දෙන්නේ සිංහල වේදකමේ අන්න ඒ වගේ ಗುಣාගුණ ප්‍රකාශයක් මෙතන සිද්ධ වෙන්නේ. ඒ සාකච්ඡානුග්‍රහිතේ වෙන වැඩේ සීලෙන් සිද්ධ වෙන්නේ නැහැ, සුතෙන් සිද්ධ වෙන්නේ නැහැ. ඒ සාකච්ඡානුග්‍රහිතේ සාකච්ඡානුග්‍රහිතමයි. අනිත් එක හොඳට මතක තියාගන්න අපේ ශාසනික විතරයි මේ සර්වඥ ශාසන විතරයි සාකච්ඡාවක් තියෙන්නේ. අනිත් එකේ තියෙන්නේ සුද්ධ ලියවිල්ල අහුම්කම් දෙන්න ඕනේ. සුද්ධ ලියවිල්ල සාකච්ඡා කරන්න කාටවත් අයිතියක් නැහැ. සාකච්ඡා කරොත් සදාකාලික අපායයි. මේකේ නෑ මේකේ සරුවචන්සේ සඳහන් කර තියෙනවා කොච්චර තුනත් සාකච්ඡාවෙන් තොරව බාර ගන්න එපා. තමන්ට වැටෙනවන විතරක් බාර ගන්න. මේ සරුවඥයි. ඒක වුණත් සරුවඥයන්ස අපට අවසරයක් දීලා තියෙනවා. මේ කිව්වට අහන්න යන්න එපා. අපේ ගුරු හාමුදුරුවෝ හරි කියලා අහන්න යන්න එපා. සමනෝ මේ ගරුහි කියලා අහලා සාකච්ඡා කරන්න. සාකච්ඡා කරේ නැත්නම් ඇත්තටම ගුරුවරට තේරෙන්නේ නැහැ මේ භාවනා කරන කෙනා ඇත්තටම කාරණා තේරුම් ගන්න භාවනා කරනවාද කියලා. සාකච්ඡාවේදී තමයි වැටීම සිද්ධ වෙන්නේ. ඒක තමයි ඒ භාවනා ජීවිතයේ ප්‍රගතිය විනිශ්චය කරන ආසන්නම කාරණාව කියලා කියන්නේ. හරීම ශක්තිජනකයි මේ සාකච්ඡාව කියන එක. ඒ භාවනා කරනකොට ඒක නැතිවම බැරි දෙයක් බාටපත් වෙනවා. ඉතින් ඒකයි අපි මේ ඔක්කොම සැප පහසුකම් අතහැරලා 100මාර එක තැනකට ඇවිල්ලා මේ පෙළට වාඩි වෙලා ඔක්කොම කැපකිරීම කරන්නේ ඒ මෙතන ඉඳගෙන බණ අහලා කමටහන් සුද්ධ කරන්න පුළුවන් නිසා. ඔන්න ඔය තුනෙන් අනුග්‍රහ වුණාට පස්සේ තමයි කෙනෙකුට සමත භාවනා නැත්නම් සමත අනුග්‍රහිතය කියන එක කරන්න පුළුවන්. ওই ටික නැතුව අපි කරන දේවල් වලට ඒ සමතයේ වැඩෙයිද නැද්ද කියන්න බෑ. සමතයට අනුග්‍රහයක් වෙයිද නැද්ද කියන්න බෑ. අනුග්‍රහයක් වෙන්න නම් සීල, සුත, සාකච්ඡා කියන මේ කරුණු පෙළඹෙන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි ඒක අලුත් වෙන්න ඕනේ. සීලේ නිතර නිතර අලුත් වෙන්න ඕනේ. ඒ වෙන විදිහට කියනවා නම් සීලේ අදි සීලයක් බාටපත් වෙන්න. සුතය අලුත් වෙන්න ඕනේ. සාකච්ඡාව අලුත් වෙන්න ඕනේ. එතකොට සමතයක් වැඩෙනවා. ඒ කියන්නේ බණ අහනකොටම චිත්තමස්සපසීදති කියලා චිත්තමනස්සපසීදති හිත පහදිනවා. බණ අහනකොටම පහදිනවා. ඉතින් අර මූලික කරුණු නැත්තම් ඒ පැහැදිලිෙන්න ඒ පැහැදිලිෙන්න නැති වෙලා මොන තටමිල්ල තටමැව්වත් සමාධිය හරියන්නේ නැහැ. බණ අහනකොට විතරක්ම නෙමෙයි සමාධිය ඉන්නේ විවිධ විමුක්තායතන ශීර්ෂ පහක් තියෙනවා. බණහනල හරීම ප්‍රණීත අවස්ථාවක් සරුවචනසික බණහනකොටම නිවන් දැකපු අවස්ථාවල් හරියට සඳහන් වෙනවා. ඒ මොකද ඒකට පේ වෙලා බණහන. එතකොට බණින්මත් හිතට ප්‍රසාදයක් පහළ වෙනවා. නැත්නම් මනස ප්‍රසන්න භාවයකට පානවා. ඒක කෙලිම සමාධි අනුගහිතයක් වෙනවා. ඊට පස්සේ විපස්සනා අනුගහිත නැත්නම් ප්‍රඥා අනුගහිතය කියලා ප්‍රඥාවෙනොත් යෝනිසෝමනසිකාර්ය පැත්තට දාගන්න ඕනේ පුළුවන් තරම් අපි වැඩමුළුවක ඉන්න කට්ටිය එනිසා අපි වන්දනා නඩයක්වත් වෙන පින්කමකට සම්බන්ධ වෙච්ච පිරිසක් නෙවෙයි. අපි ඊට වැඩිය වෙනසක් මේකේ තියෙනවා. ඒ ප්‍රඥා අනුග්‍රහිත නොතිබුණොත් අර මුල් ටික කොහෙන් මොන විදිහට මේ ස්ථානයේ සපයලා දුන්නත් තමන් මේ බොල්වි වපුරපු කෙනෙක් වගේ කුබරක්කම හදලා කඩ වෙච්ච වී වපුරපු කෙනෙක් වගේ බොල් වී වපුරපු කෙනෙක් වගේ ගලක් උඩ වපුරපු කෙනෙක් වගේ ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒකටත් අනුග්‍රහයක් අවශ්‍යයි නැත්නම් ඒකටත් සුවිශේෂ යෙදවුමක් මෙහිමක් අවශ්‍යයි. ඒ අනුව බලනකොට අපි මේ ඉස්සරහින් තියාගත්ත මාත්‍රිකාව බොහොමත්ම ආසන්න වෙනවා. ඒ ප්‍රඥා අනුග්‍රහිතයට පඤ්ඤා අනුග්‍රහිතයට ඒ නිසා මට සැකයක් තියෙනවා මම හිතුවට නැති වෙන්නත් ඉඩ තියෙනවා. අලුතෙන් ආපු අයට මම මේ කියන දේවල් සමාහට්ටියක් බරපතල වෙන්න ඉඩ තියෙනවා. මොකද මේ මාත්‍රිකාවේ සඳහන් කරන කතමේ සත්‍ය ධම්මා අභිඤ්ඤය විශිෂ්ට ඥාණයෙන් දත යුතු කරුණු හත මොනවද මේ පාඩේ සඳහන් වෙන්නේ දසුත්තර කියලා නම් කරපු සූත්‍රයක්. ඒක අපේ මහරතන් වහන්සේලා සංගායනට රැස් වෙච්ච නම් කරන මේක නම් දීලා තියෙන දසුත්තර සූත්‍රය කියලා මේක දීඝනිකායේ අන්තිම සූත්‍රය බොහොම දිග සූත්‍රයක්. ඒකේ සැලැස්ම 10 කොටු 10ක් ගහලා තියෙනවා. යටපැත්තට 10, සිරස් අතර 10, තිරස් අතර 10. ඒකට 100ක් කොටු කැපෙනවා. ඒ කොටු හැම එක එකට සාරිපුත්‍ර සාංශයේ මුළු ත්‍රිපිටකයම ගැප් කරලා තියෙනවා. ඒ නිසා මේ දසුත්තර සූත්‍රය පිටු කිරීමක් මුළු සරුවචන දේශනාම පිටු කිරීම. ඒක කරන්න වෙන කෙනෙක් නැහැ මේ ලෝක සරුවචනාංශය අරුණාම සාරිපුත්‍ර සාංශය විතරයි. ඒකෙත් දොස් මැකීම සඳහා සාරිපුත්‍ර සාංශය සරුවචනසේ වැඩ ඉන්න කාලෙමයි කරන්නේ. වැඩ ඉන්න කාර්ය කරන්න හේතුකුත් තියෙනවා. සරුවචන වහන්සේ පිරිනොම් පාණ්ඩ ඉස්සලා සාරිපුත්‍ර සාංශය පිරිනොම් පාණ්ඩ. ඒ නිසා සරුවචනා සාරිපුත්‍ර සාංශය දාන්නවා ඉස්සරහට මේ වැඩේ කරන්න මේ තරම් ව්‍යාකරණ දාන්න මේ තරම් ලස්සනට ඉදිරිපත් කිරීම දාන්න මේකට ඥාන විභාගය කියලා කියනවා මේකට ඥාන ප්‍රස්ථාන කියලා කියනවා මේක කරන්න කවුරක්වත් නැහැ. එක පැත්තකින් කියනවා නම් මුළු මානව ඉතිහාසයේ ඉස්සල්ලාම වතාවට ඥාන විභාගයක් කරපු වෙලාව. ඥාන ප්‍රස්ථානයක් කරපු වෙලාවක් සම්පූර්ණ සමස්ත දැනුමම වගුවකට ධර්ම වෙලාවක්. එහෙම නැත්නම් ප්‍රස්ථාරගත කරපු වෙලාවක්. ඉතින් ඒක ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගෙන්ම විය යුත්තක්. ඒක සරුවචනාංශගේ අනුමත වුණාට පස්සේ ඒක නිකන් සරුවචන දේශනාවක් වගේ තමයි. ඉතින් ඒකට සාරිපුත්‍ර සාංශේ පෙළ ගැහිච්ච ඇටි මේ තනි පුද්ගලයා පෙළ ගැහිච්ච ඇටි ඊට ඉස්සල සූත්‍රේ පෙන්වන සංගීති සූත්‍රයේ 10 කොට 10ක් නෙමෙයි තියෙන්නේ. ඒකේ 10ට වැඩි කොටු ගාණක් තියෙනවා. 10ක් මොළ යනවා. ඒක ඔක්කොම ත්‍රිපිටකයේ තියෙන කරුණු එකතු කරනවා. එකතු කරලා එකතු කරලා එකතු කරලා රොක් කරනවා. ක්‍රොක් කරලා දසුත්තර සූත්‍රේ නෝට හරියට කොටු 10කට ගහලා දසුත්තරම් පවක්ඛාමි පත්තුන් නිබ්බානපත්තියා කියලා මම ඔබලාට දසුත්තර දේශනාව කරනවා නිවනටපත් වීම. ඉසල කරන්නේ එකතු කරන එක විතරයි. අහවල් ප්‍රයෝජනෙට කියලා නෑ. තොරතුරු එකතු කරනවා. ඊට පස්සේ මේකෙදි එවුවා ගොනු කරනවා. එහෙම නැත්නම් පිළිවෙලට සකස් කර ගන්නවා ප්‍රස්ථාරගත කරනවා. එහෙම නැත්නම් මේ විභාග කරලා පෙන්නනවා. ඉතින් මේකෙන් ලැබෙන ලාභයක් විදිහට අටුවාචාරින් වහන්සේලා සහ ධර්ම පිළිබඳව ආධාරණත්ව කියනවා මේක සම්පූර්ණ හදලා තිබ්බට පස්සේ යම් හේකින් කාලයත් එක්ක එක කොටුවක් මැකිලා ගියොත් එක කොටුවක් හැලිලා ගියොත් ඕන කෙනෙකුට හිතන්න පුළුවන් ඉස්සර පස්සර කොටු දෙක දිහා බලලා මේකට එන්න ඕනේ අඩු ගන්න මේ මාතෘකාව කියලා. ඊට පස්සේ මේ මාතෘකාව මෙහෙම එකක් වෙන්න ඇති කියලා ඉහළට පහට ගමන් කරනකොට පේනවා. ඒක නිසා මේක හරියට ප්‍රශ්නේ ප්‍රහේලිකාවක් වගේ. ඒක ඥාන විභාගයේ කරපු සාරිපුත්‍ර සාංශට නෙවෙයි ඕනම කෙනෙකුට. ඒක දිහා බලලා දැන් මේ කොටුව නෑ මේ කොටුව හිස්සල මේකට හැල්ල නෑ අවුරුදු 2600ක් කියලා කියන්නේ පොඩි සෙල්ලමක් නෙවෙයි. ඕනෙම සත්‍යයක් ලෝකේ පවතින අවුරුදු 100යි. මේක අවුරුදු 2600 යනකොට අපේ ආචාර්ය પરම්පරාව පණේබා කියලා බඩතුලේ රැකගෙන තියෙන නාගමාණික්කයක් වගේ මේක අරගෙන ආවා. ඒත් අඩුපාඩු හිටිනවා. ඒ බව දැනගත්ත සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඒක ලස්සනට හරි ගස්සලා ඉදිරිපත් කරලා තියෙනවා මේ නිසා ඒ සාරිපුත්‍ර සාංශකේ සුවිශේෂ ගුණයක් ඉස්මතු වෙලා එනවා වෙන කිසිම ශාසනයක නැහැ වෙන කිසිම ශාසනයක තියෙන පොතක ගොනුව නැහැ. තොරතුරු රාශියක් තියෙන උපනිෂත් කියවලා බලනට වේදේ කියවලා බලන තොරතුරු කිව්වහම කෙලෝරක් නැහැ. හැබැයි ඒක මේ අනුභව ශික්ෂාවක් අනුභව ප්‍රතිපදාවක් අනුභව කිරියාවක් නැහැ. එකින් එකට එකින් එකට යන පිළිවෙලක් නැහැ. ඒ නිසා තොරතුරු රාශියක් තියෙනවා. ඒ නිසා පළවෙනි වතාවට මානව මනසට තොරතුරු රැස් කිරීම පිළිබඳව ව්‍යාකරණය හදලා දුන්නේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ. ඒක සරුවච්ච සාසනයේ බබලන, දිදුලන අලංකාරමය දෙයක්. ඒව තේරුම් අරගන්න අමාරුයි අපිට මේ දහසකුත් එකක් කරදර ඔළුවේ තියාගෙන අරකට බැඳිලා මේකට බැඳිලා කරන්න බෑ මේකේ නිසා නිකන් පශ්චාත්තුපාදී වැඩ පිළිවෙලක් වගේ එකක් මේ ශාසනයේ තියෙන සාමාන්‍ය මොන්ඩිසෝරි පන්තියක්වත් ඒව නෙවෙයි ඉහළට ගිහිල්ලා ගිහිල්ලා උසස් පෙළ පහු කරලා මේක පශ්චාත්තුපාදී වැඩපිළිවෙලක් වගේ තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා සමහර විටක මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් අහගෙන ඉන්න කෙනෙකුට මේක ගැඹුරු වැඩි වගේ පේන්ට් ඉඳ තියෙනවා. එහෙම කරන්න යන්න එපා. මේ පිරිසටත් මේ වගේ සදී පැහැදී සීලානුග්ගහිතේ සූතානුග්ගහිතේ සමාධිනුග්ගහිතේ තියෙන අයටවත් මේක තේරුම් නැත්තම් ශාසනයේට දෙයියන්ගේ පිට තමයි තියෙන්නේ. බුදුන්ගේ සන්නක් හම්බෙන්නේ නැහැ. මොකද අපිට নানা ආකාර වැඩ තියෙනවනේ මේ ජීවිතේ කවදාකවත් වෙලාවක් නැන්නේ මේ මේ සාසනික වශයෙන් යෙදී සැදී පැහැදී ගත කරන්න. ඉතින් ඔක්කොම කරදර බාධක අතහැරලා අපි මේකට ආවේ. ඒක නිසා හිතන්න ඕනේ අපි උරදී ලයිදී කටයුතු කරන වෙලාවක් මුළු හදින්ම වැඩ කරන වෙලාවක් දෝතිම වැඩ කරන වෙලාවක් ඒ නිසා මේවා තේරුම් ගන්න උත්සාහ කරමු. උත්සාහ කිරීම පවා ශ්‍රේෂ්ඨයි. ඒ උත්සාහයේදී ක්‍රම තුනකින් මේක හිටවදිනවා. පළවෙනි එක සුතමේ ඥානයක් වශයෙන් හිත වදිනවා මට ඉස්ස මෙහෙම දෙයක් ඇහිලා තියෙනවා මට කියලා. මේ වගේ දේවල් තිබුණට මඩිස්සලේ ගමන් මල්ලුවේ තිබ්බට මෙන්න මේ බඩු ටික මේකේ තියෙනවා කියලා ඇහිමෙන් සුතමේ ඥානයක් ලැබෙනවා. ඒකත් පිනක්. බනහන එකත් පිනක්. ඊට පස්සේ චින්තාමේ වශයෙන් මේ අපි මෙතෙක් කල් අහගෙන ගිය වැඩත් එක්ක මේක ගැළපෙනවද මේක අමුතුම කැලලක්ද එහෙම නැත්නම් අපි දන්න සාසනයට මේක අනුයාත වෙනවද කියලා චින්තාමේ වශයෙන් අනුමාන ඥාන වශයෙන්, ණය විපස්සනා වශයෙන්, තර්ක වශයෙන් බලන එකට කියනවා චින්තාමය ඥාන කියලා. ඒක ඉතින් අර ගොඩක් ධර්ම ඥාන, ගොඩක් සුතමේ ඥාන තියෙන එකට මේක හරිම රසවත් වැඩක්. මේ මේ ධර්ම කොටස කොහොමද මේ එකිනෙකට ගොනු වෙන්නේ කියලා. ඒක හරියට මේ පොළවේ ඉඳලා පොළොව බලනවට වැඩිය ආශයන්තරාවක ඉඳලා පොළොව බලන නැත්නම් කුරුල්ලෙක් වගේ පොළොව බලලා ඒකේ ත්‍රිමාන රූපේ දකින්නකොට තමයි තේරෙන්නේ මේක හැඩ ගහිලා තියෙන හැටි සමෝච්ච වේකාව සහිතව විස්තර සහිතව පේනවා. ඒතකොට මේ කැලේ ඇතුළේ මන යනවනසෙක් වගේ නෙවෙයි. උඩ ඉඳලා බලනවා වගේ. ඒ චින්තාමය ඥාන සඳහා වට්ටමේ තේරුම් ගන්න පිළිස ඇති මේ ස්වභාවය. තුන්වෙනි වශයෙන් සිද්ධ වෙන මේ කරුණ එක එකක් අත්දකින්නකොට ප්‍රත්‍යක්ෂණය කරනකොට අස්පනා පිට දකින්නකොට එයාට අර සුතමේ ඥාන, චින්තාමේ ඥාන ඉක්මවලා ලුණු ගැන කියවන PhD thesis එකට වැඩිය දියුදෙක් කරන්න කියලා ලුණු කැටයක් කටේ තිබ්බා වගේ. ඔය PhD හත අටක් කිව්වත් ලුණු කියන්නේ මොනවද කියලා කටේ දිවදි කරලා ලුණු කැල්ලක් තිබ්බා වගේ හරියන්නේ නැහැ. ලුණු රස කියලා දෙන්න බෑ තියරි වලින්. දිවදි කරපන්ගේ ලුණු කැට තිබුණ ඔන්න ලුණු. ඊට වැඩිය ලොකු වෙනසක් තියෙනවා ධර්ම රසයේ තියෙන විමුක්ති රසය. සර්වචන් සඳහන් කරන මුළු මහල් මොහොතේ ඕනම තැනට ඇඟිල්ල ගහලා කටේ ගෑවොත් ලුණු රසයි. ඒ වගේ මේ ධර්මයේ ඕනෙම තැනකින් තොල ගාලා බැලුවොත්, දිව ගාලා බැලුවොත්, රංකිටි කට ගාලා බැලුවොත් විමුක්ති රසයක් තියෙනවා. ඒක තේරෙනකොට තේන මේක මේ අපිට මේ විහිළුවකට වගේ නිකන් පුංචි වැඩකින් ගත්තට මේක විශාල සමීකරණයක් මේකේ තියෙන්නේ. විශාල දැනුමකින් ආපු එකක්. මේ අහවට ගියාට අරින් මෙන් කෑලි එකතු කරපු එකක් නෙවෙයි. සර්වඥතාඥානිකින් තේරුම් ගන්න සාරිපුත්‍ර ස්වාමීන් වගේ ශාසනය අම්මා වගේ මේ දරුවන්ට තේරෙන විදිහට මේකට කපල කොටලා හදලා ඊදලා කෑම කියලා දුන්නා වගේ ඒ කනකොට තේරෙනවා මේ සෙල්ලමක් මෙතන නැහැ. මේක විශාල ගැඹුරක් මේකේ තියෙන්නේ. ඒ නිසා ඒ සමස්තය පිළිබඳව Tamante එන පුංචි පුංචි අත්දැකීම් වලින් සමස්තය පිළිබඳ පුදුම ගෞරවයක් ධර්ම ගෞරවයක් එන්න පටන් ගන්නවා. ඒක අර භාවනාමය ඥානහරා ප්‍රත්‍යක්ෂ ඥානහරා සිදුවෙන එක. ඉතින් ඒක සිද්ධ වෙනවා නම් ඉතින් වැඩ බොල 100%ක්ම සාර්ථකයි. කාට හරි මේක අත් ගන්න. බුද්ධි විඳ ගන්න, රස බලා ගන්න, දක්ෂ ගන්න පුළුවන් නම් ඒක තමයි ওই සුත්තමේ ඥාන, චින්තාමේ ඥාන වල අවසාන මස්තක પ્રાપ્ત වෙනවා, සිකප්පත්ත වෙනවා, මුදුන්පත් වෙනවා කියලා කියන්නේ ඒකයි. ඒ නිසා හැම කෙනෙකුටම වගකීමක් තියෙනවා. මේක මේ කණෙන් අහලා යා කණෙන් යන්න අරිනවා වෙනුවට මේ කියන දේවල් අපිට බෑ නෑ තේරෙන්නේ නෑ කියලා පැත්තකට දානවා වෙනුවට යම් ප්‍රමාණයකින් තොලගාල රස බල තේරුම් ගන්න පුළුවන් වේද කියලා. අන්න මෙවැනි මානසිකත්වයක් හැදුවට පස්සේ අපි යමු දැන් දවසේ මාතෘකාවට. මේ කතමේ සත්‍ය ධම්ම අභිඥා කියන එක මම ඉස්සලා කිව්වා වගේ විශිෂ්ට ඥාණයෙන් දත යුතු කරුණු. ඒ කියන්නේ සාමාන්‍ය මේ දුවන පයින් ගමන් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. වෙන විදිහකට කියනවනම් මේක මේ නීවරණ ධර්ම යටපත් කරාට පස්සේ එහෙම නැත්නම් හොඳට හිත සමාහිත වුණාට පස්සේ තේරුම් ගත යුතු ධර්මයක්. ඒ නිසා මේ ධර්මයට සුදුසුකමක් අවශ්‍යයි. ඔක්කොටම තේරෙන කන් නෙවෙයි. සුතමේ ඥානෙ නම් ප්‍රශ්නයක් නැහැ. සුතමේ ඥාන ඕන කෙනෙකුට ඇහුවට ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ චින්තාමේ වශයෙන් මේකේ අනික්වට තියෙන සුවිශේෂත්වය අති අභිඥා කියන එකයි. අභිඥා වෙන්නේ ඒ අති ගතිය තේරෙන්න තමන් චිත්තසංතානෙ පිරිසුදු වෙන්න ඕනේ. පිරිසුදුනාට පස්සෙ තමයි ඒකට මේ ධර්මයේ සම්බන්ධ කරන්න පුළුවන් ඒක දැනගන්න රස විඳින්න බුද්ධ විඳින්න පුළුවන් එන්නේ ඊට පස්සේ සත්‍ය නිද්දසවත් උනි කියලා මේ හතටම මුළු එකටම නමක් දෙනවා උද්දේශ වශයෙන් නිද්දස වස්තු හත කියලා ඊට පස්සේ සාරිපුත්‍ර ස්වාමීන් එක එකක් කරුණු හතක් මෙතන විස්තර කරනවා ඒ විස්තර කරන කරුණු අනුව නම් ඒ නිද්දස කියන වචනේ අපිට එච්චර බලගත් වෙන්නේ නැහැ. අපිට සාමාන්‍ය අදහසක් දෙන්න පුළුවන්. නමුත් මේ නිද්දස කියන වචනය හොයලා බැලුවොත් ඒකට එච්චරම වචන අනුව අකුරු අනුව අර්ථයක් හරි අමාරු හොයන. නිසා අටුවාචාන් වහන්සේලා සඳහන් කළ තියෙනවා නිද්දස කියලා කියන්නේ රහතන් වහන්සේට නමක්. කියන්නේ කෙලෙස් අයින් කරපුවාට නමක්. ඉතින් ඒක පිළිබඳ කිටි ඉතිහාසයේ සඳහන් වෙන නිද්දස සූත්‍ර කීපයක් තියෙනවා අංගුත්තර නිකායේ සාත්තක නිපාතේ. ඒකේ පසුබිම නිදානි එහෙම නැත්නම් හේතු භූත වෙච්ච කාරණාව බැලුවොත් සාරිපුත්‍ර සාංශයේ දවසක් ගමට පින්නපාත ගිය වෙලාවේදී ඇහෙන කතාවක් ගමේ රටේ තියෙන කතාවක් ඒ ආජීවකයන් අතර නිකන්ටයන් අතර කතාවක් තියෙනවලු යම් කිසි කෙනෙක් Brahmacharya රැක්කොත් අවුරුදු 12ක් පිරිසිදු වෙනසන් යෙදිලම අපි මේ කියන්නේ අපි මේ නේවාතික භාවනා කරනවා කියලා, පැවිදි වෙලා භාවනා කරනවායි කියලා, එහෙම නැත්නම් සැදී පැහැදී කරනවායි කියලා, ඒ වගේ අවුරුදු 12ක් කෙරුවොත් එයාට නිද්දස කියලා කියන්න වටිනවායි කියලා. ඉතින් මේක සාරිපුත්‍ර සාංශර සැකයක් වෙනවා. එහෙම අවුරුදු ගාණක් භාවනා වැඩුවට භ්‍රමචරීරයක් වට මානකම් කෙරුවට ඔක්කොටම විදිහට රහත් වෙන්න පුළුවන්. නිදස වෙන්න පුළුවන් කියලා. ඒ නිසා සාරිපුත්‍ර සාංශය බුදුජානනාංශ ළඟට ඇවිල්ලා කියනවා මේව කතාවක් තියෙනවා සාංශ අන්‍ය තීර්ථකයන් අතර අවුරුදු 12ක් පිරිසුදු Brahmacharya රැක්කොත් එයාට මෙන්න මේ නම්බු නාමය දෙනවා. නිද්දස කියන නම්බු නාමය දෙනවා. ඔබ වහන්සේගේ සාසනෙත් මේ වගේ හරියට මෙච්චර අවුරුදු ගාණක් හිටියොත් මෙහෙම තත්ත්වකටපත් වෙනවා කියලා සාධකයක් තියෙනවා. ඒකට දරුවචනාංශික ප්‍රතික්ෂේප කරනවා. එහෙම මෙච්චර කල් භාවනා කරුවයි කියලා මේ ඥානෙ, මේ ධ්‍යානෙ, මේ මාර්ගඵල ලැබෙයි කියලා එහෙම සාධකයක් දෙන්න බෑ. ඒ සමාලලට අවුරුදු 10 යන්න ඕනෙත් නැහැ. 12ක් යන්න ඕන කම නැහැ. ඒ සඳහා සර්වචන සඳහන් කරන්නේ මේ නිද්දස කියන වචනේ අනිත්‍යයෙන් පාවිච්චි කරාට වෙන ශාසන පාවිච්චි කරන්නට අයිති නෑ. මේ ශාසනයට විතරයි ඔය වචනේ අයිති. රහතන් වහන්සේලා ඉන්නේ මේ ශාසනේ විතරයි. ඒ සඳහා අවුරුදු ගාන නෙවෙයි වැදගත් වෙන්නේ. ඒ උත්තරමය ළඟ තිබිය යුතු ಗುಣ හතක් තියෙනවා. අන්නේ ಗುಣ හත තියෙනවා නම් කෙනෙකුට නිද්දස කියන නම ගැලපෙනවා. ඉතින් දැන් මෙතන ඉන්න ස්වභාවයට කාට හරි අවශ්‍ය වෙලා තියෙනවා නම් මේ ජීවිතේදීම මේ වගේ නිවන් දකින්න ඒක නා ඒක සඳහා සිල් සමාදන් වෙලා බණ අහලා ධර්ම සාකච්ඡා කරලා සමතු විදර්ශනා භාවනා වඩමින් කටයුතු කරන්නත් ඕනේ. මොකද ඒක රැයින් ඕක වෙන්නේ නැහනේ. සරුවචනාංශයේ මේ සාරා සංඛ්‍ය කල්පලක්ෂය පෙරම්පුරපේකනේ අපිට මේ අඩු කරලා දෙන්නේ. ඉතින් අඩු කරලා දෙන කෙනා ඒකට සැදී පැහැදෙනකොට මේ නිද්දස වස්තු තේරුම් අරගෙන ඒව සම්පූර්ණ කරගන්න එපාය. තමන්න පුළුවන් ප්‍රමාණයෙන් සම්පූර්ණ කරන්න ඕනේ. ඉතින් ඒ නිසා සරුවචනාංශේ නිද්දස වස්තු දේශනා කරනකොට අර ප්‍රස්තුති හේතු කරගෙන ඒක අපේ ධර්ම සංගායනාට එකතු වෙනවා අංගුත්තර සත්කනිපායි. මේ වාගේම ආනන්ද සෝංශිත් පින්නපාත යන වෙලාවක මේකම ඇහෙනවා. ඒ දවස්වල තිබුණ සාමාන්‍ය කතාවක් නිගණ්ඨනාත පුත්‍රගේ ශාසනයේ නිගණ්ඨයන්ට අවුරුදු 12ක් භ්‍රමචරි පිරිසුදු රැක්කොත් ඒ කට්ටියට නිද්දස කියන්න ගැලපෙනවා. ඒ කියන්නේ රහතන් වහන්සේ කියන්න ගැලපෙනවායි කියලා. අර වාගේම ආනන්ද සාංශෙත් ඇවිල්ලා බුදුහාමුදුරන්ට අහනවා සාංශ මෙහෙම ශාසනයක මෙච්චර කල් භාවනා කරොත් මේ தත්තරපත් වෙනවයි කියලා කාලයට සීමා කරලා එහෙම පණවන්න පුළුවන් දෙයක්. ඒතර බුදුරජාණන්සේ සඳහන් කළා කියනවා එහෙම වෙන්නේ නැහැ. ඒක ඒගොල්ලන්ට අයිති වචනකුත් නෙවෙයි. ඒක මේ ශාසනයට විතරයි ගැලපෙන්නේ. මොකද මේ ශාසනයක විතරයි එහෙම සියලු කෙලස් අයින් කරලා ජීවිතේ රහත් භාවයටපත් වෙන්න පුළුවන් ඉන්නේ අනික් සාසනවල එක නෑ. ඒ නිසා අපේ සාසනේ නිද්දස වස්තු පනවන්න පුළුවන් කියලා මේ කරුණු හත කියනවා. ඉතින් මේ කරුණු හතෙන් පළවෙනිම කාරණාව තියෙන්නේ ඉදාඋසෝ බික්කු සික්කා සමාදානේ තිබ්බ ඡන්தோ හෝති. ශික්ෂාවල් සමාදන් වෙන නැත්නම් සිල්පද සමාදන් වීමේ දැඩි කැමැත්තක් තියෙනවා. ඒ වගේම ආයතින්ච සික්කා සමාදානේ අවිගත පේමු. දිගින් දිගටම ඉහළ ඉහළ ශික්ෂාපද වලට යන්න මේ ශික්ෂාව තව තවත් අධිශීලයක් කරගන්න බහාතොතබන ලද ප්‍රේමයක් තියෙනවා. විකටම ශික්ෂාවේ සීල සමාදානේ හික්මීමේ සදාචාර සම්පන්න වීමේ නැවත ඉදිරියට බලනවා. දැන් මේ ලෝකෙ දිහා බලනකොට තියෙන මේකේ සම්පූර්ණ අනිත් පැත්ත. ලෝකේ තියෙන පුළුවන් තරම් අවිචාරවත් විදිහට ඇහෙන් රූප බලන්ඩ පුදුමාකාර පෙළඹීමක් තියෙනවා. කණෙන් ශබ්ද අහන්න අවිචාරවත් වල්බూరు ආසාවක් තියෙනවා. ඒකට නාසයෙන් ගඳ සුවඳ බලන්න, දිවෙන් රස බලන්න, කයට පහස ලබන්න, හිතට වල්බూరు අදහස් කල්පනා කරන්න තියෙන එක මානව නිදහස කියලායි අර්ථකථන දීලා තියෙන්නේ. අපිට හම්බෙන සැප තමයි ඕන වෙන රූප බලන්න. ඕන වෙන සද්ද අහන්න පුළුවන්. ගන්ධ රස පහස හිතවිලි එන්න පුළුවන් නම් මගේ වැඩවලට අත තියන්න එන්න එපා. කාටවත් ඕන කමක් නැහැ. මට තියෙන අයිතිවාසිකම තමයි මට ඕන රූපයක් මට බලන්න පුළුවන්. සද්ද, ගන්ධ, රස. ඉතින් අපි සද්ද වාහිනී ගෙදර ගෙනත් යන්නේ. රූප වාහිනී ගෙදර ගෙනත් යන්නේ. ගන්ධ රස සුවඳ දෙන දේවල් පුරව ගන්නවා. ඒවල් කියන්නේ ඒවා තමයි. ඊට පස්සේ දවල්ට එක જાතියකට කැවිලනවා, රැවල්ට જાතියින් කැවිලනවා, උදේට එක જાතියින් කැවිලනවා, අතරමැදට ගිලම්පත කියලා ගන්නවා, ඉස්සරහා කැම කියලා જાතියක් ගන්නවා, පත කැම කියලා දන්නවා. ওই જાති හතම උනත් කක්ක කරනකොට එක ගඳයි. ඒ ඔක්කොම එක පාට. ගෑනු කට්ටියගේ කෑම, පිරිමි කට්ටියගේ කෑම, චීන කෑම අනම්මනම් මොකොත් නැහැ කක්ක කරනකොට පොඩ්ඩක් බලන්නකෝ. එකයි. නමුත් හිත උදේටත් ආයෙත් ගිහිලා අර වගේම පොලිමේ කැවිල්ල. අද විතර කෑම කන යුගයක් මානව ඉතිහාසයේ කවදාකවත් තිබිලා නැහැ. මේ සූප ශාස්ත්‍රයි ෆුඩ් සයන්ස් නුයි ආහාර ආරසා කරන්න තියෙන ක්‍රමයි ඒවෙන් වැඩ දාන හැටි අයිෂින් දාන හැටි කේක් වලට. මම සුරල් දාලා රබන් ගහනවා වගේ. බුදුමාකාර සෙල්ලම් තියෙනවා. ඒ කියන්නේ පොඩි දරුවන්ට පුළුවන් තරම් උගන්වනවා. කේක් හදලාමදී හොඳට අයිසිං කරන්න ඉගෙන ගන්න. ඒකල කේක් තරඟ පවත්තාන. ඊට පස්සේ කේක් අයිසිං දාපු වලින් ගහ ගන්න ඕන. ප්‍රංශේ තියෙන වෙනමම සෙල්ලමක් අයිසිං දාපු කේක් වලින් ගහ ගන්නවා. තක්කාලි වලින් ගහ ගන්නවා. අයිස්ක්‍රීම් වලින් ගහ ගන්නවා. අප්‍රිකාවේ ඛණ්ඩ නැතුව 90ක් රැට නිදි ගන්නේ බඩගින්නේ වනු ගානවා කිලෝමීටර් 3ක් විතර දන ගාන්න බැරි තරම් දවසේ වය පොඩි ළමයා ඇට හැකිල්ල දන ගන්නවා ආහාර දෙන දන්සලට යන්න. තව කොච්චරක් දුර යන්න වෙයි දන්නේ නැතිලු පිටිපස්සෙන් යනවා ගිජුලීනියෙක් මේ ළමයා මැරුණාට පස්සේ කණ්ඩ. දන ගන්න ළමයයි ගිජුලීනියයි ඉන්න ෆොටෝ එක දාලා තිනවා යටින් ලියලා තිනවා. මේකේ ෆොටෝ ගත්ත මිනිස්සයත් වහා කාලා මැරිලා. ඒ තරම්ම හදකම්පා කරන සුළුයි. අනිත් පැත්තේ කේක් වලින් ගහගන්න. අනිත් පැත්තෙන් රැට සම්භෝග පවත්තනවා. ඉතින් මේ දෙක දිහා බලනකොට මේ පුළුවන් ඇත්තෝ පුළුවන් තරම් භෝජන සංග්‍රහ පාද නැති මිනිස්සු බඩපොත්ත පපුවේ එලිලා රැට පුදියා ගන්න බඩගින්නේ. එක්කෙකුටවත් මේ කල්පනාවක් එන්නේ කිසිම වෙලාවක නැහැ. පුළුවන් නම් හම්බ කරන කාපියව. පාන්න නැත්තම් කේක් කාපියව. ඒක නිකතාව කියන්නේ. ඉතින් අපි කවදද මේ ශික්ෂාවක සමාදන් වෙලා අඩු ගන්න රැට නොකා ඉඳලා මේ කාගේ හරි බතකට මේක ආහාරයක් වෙන් කියලා ඉන්නේ. ඒක ඉල්ලලා ගන්නවා මිසක්කා සල්ලි තියෙන මිනිසුන්ට කිව්වොත් එහෙම රැට නොකා ඉඳලා මේ කාට හරි දීපන් කියලා එහෙම කියන්නයි තියන්නේ කාටවත්. බුදුහාමරන්න පුළුවන් බුදුහාමරන්ගේ ශා วกයන්ට කියන. සාහිත්‍ය සංසය පුළුවන් සාහිත්‍ය සංසයට ඇහුම්කන් දෙන්නන්න කියන. ඒකයි කියලා කියන්නේ සුත්තමේ ඥානය තියාගනිලා අහපල්ලා ශ්‍රාවකෝ වෙයලා. එතකොට උරුරු කියනවා. නමුත් ඇහෙන්න එපායි මේක. දැන් මේ හින දවස් ගාණ්ඩ ගණන් කර කර ඉන්නේ රැයට කන්න හම්බ වෙන්නේ ගිය ගමන් ඔන්න ඩිනර් පාටි දා ගන්නවා. අපරාධ දවස් පහක් එක දිගට කෑවේ නැහැ. එළියට යන්නේ අර පාටියටයි මේ පාටියට කියලා හිතාගන්න. ඒ වගේම තමයි පසට විල්ලුද කතාව. මේ තියෙන අලුත් අලුත් වාහන જાති අලුත් අලුත් කොට්ටමෙට જાති අලුත් අලුත් මේ ගෘහබාණ තියා බලපුවාම අද මධ්‍යම පන්ති යුගයේ මිනිස්සුගේ ගෙදරක උනත් තියෙන දේවල් බලන එදා මහරජා කෙනෙක් කියලාගෙන ඉති දේවල් සැප සම්පත්තිය. ඒ වලට මොකද විලා තියෙන රටෙන් 140කට අසහනේ. ඉස්කෝලෙන් ළමයින්ට අවුරුදු 10ට අඩු ළමයින්ගේ 110ක බඩගින්නත් බඩේ දැවිල්ලක් තියෙනවලු මොනම බේතින් අසහනේ වෙන්නේ නැති. අවුරුදු 10 වෙනකොට පටන් අරගෙන මේ ඔක්කොම සැප සම්පත් තියෙනවා. අපි අත්තමුත්ත කිත්ත කිරිකත්ත දත්තපණත්ත කිරිකෑමුත්ත කාලෙවත් නැති ඔක්කොම සැප සම්පත් ටික තියෙනවා. හැබැයි ඉස්සරට වැඩිය දරුවෝ පිසාචි. ප්‍රේතියෝ. අමලසත්තට වෛර කරනවා. සාප කරනවා. හැම කෙනාටම සාප කරනවා. කවදාකවත් එහෙම කෙනෙකුට කිව්වොත් එහෙම මේක උත්තරේ තියෙන ශික්ෂාවේ තිබුණු තරමට කණ්ඩේපා ඇට්ටෝම් ගෙදර ගිය කාපිරියා වාගේ. ප්‍රමාණ දැනගෙන කාපල්ලා. සැප සම්පත් තිබුණට රකින්නේ නැතුව මේ සැප සම්පත් සියලු මානවයට අයිති දේවල් පුළුවන් එකා විතරක් මේ සැප විඳිනවා වෙනකොට ශික්ෂාගාරක වෙන්න කිව්වට එකම කොහේවත් දැකලා තියෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ශික්ෂාගාරක වෙන්න කියලා කියපේක. කොහෙම තැනකවත් ආර්ථික සමීකරණය ලියලා තියෙන දැකලා තියෙනද ශික්ෂාගාරක වෙයන් කිය. කොතම තැනකවත් මේ සමාජ විද්‍යාඥයෙක් කියලා තියෙන ශික්ෂාගාරක වෙන්න කියලා. උන්ට එකෙකුටවත් බයලජ්ජ නැහැ. ওই ලියන එකෙකුටවත් බය ලැජ්ජ නැහැ. උණ්ඩ තියෙන අවස්ථාවාදී වෙලා කුටි කඩන කාපල්ලා කියලා. ඉතින් ඒව ලෝකේ සරුවචාන්සේ සඳහන් කරනවා මොන භ්‍රමචර්ය රැක්කත් අවුරුදු 12ක් තමා විසින් තමන් ශික්ෂාගාරක වෙන්න කැමති නැත්නම් ඒ කෙනාට කවදාකවත් දිනුවක් හම්බෙන්නේ නැහැ. ඒ නිසා තමන්ට තේරෙන්න ඕනේ මම අමාරුවෙන් මේ රකින්න ශිල්පදය එහෙම නැත්නම් ශික්ෂාපද එnde ende ende සීලාභරණයමමුත් නානා ප්‍රකාර අංග භූෂණ පරිස්කාර භූෂණ නොකල යුතුයයි කියලා අපේ ලොකු සාංශ අපේ පොතේ ලියලා තියෙනවා. භික්ෂුවකට නානා ප්‍රකාර අංග භූෂණ පරිස්කාර භූෂණ ඕනේ සීලාභරණේ. මුත්තාමණි විභූෂිතා සෝබන්තෝ යතිනෝ මුත්තාමණි විභූෂිතා සෝබන්තරාවේ රාජානෝ රජුරණ තියෙනවා සූසට ආභරණ. ඒක රජුරෝ බබලනෝ. භික්ෂුවකට දෙන්නේ මොකද්ද සීලය. සීලාභරණේ ගත්ත ගමන් රජ කෙනෙකුට ඉස්සරහින් භික්ෂුව යන්නේ. දිවුර වහලා පාවඩයක් එලලා භික්ෂුවක් වඩිනකොට බලන්න මොන තරම් තෙදක් තියනවද කියලා. ඔය මොන මොන ආභරණ මොකක්වත් ඕනේ නැහැ. ආභරණ දැම්මොත් කැතයි. ආහනේ ශික්ෂාපදේ අපි කවදද අපි පොඩි උන්ට උගන්වන්නේ. පොඩි උන්ට මේ මහා යොන්ට පුළුවන්ද? මහා යොමුත් ඒකේ තන්නේ නෝන්ජල්කමක් කියලා. බය ආදුකමක් කියලා මේ කණ්ඩ බොණ්ඩ තියෙද්දි මොකටදයි මේ ශික්ෂාපද රකින්නේ මේ එලිමාංශිත කඳුලට වැඩිච්ච රඳවිය වගේ ඔය කාපල්ලජ බීවල ජොලි කරපල්ලා කියන කතාවක තරුවත් ඥානසේ නිද්දස වස්තුවක් සඳහන් කරනවා තිබ්බ ශික්ෂා සමාදානේ තිබ්බ ඡන්தோ හෝති තමන් ඉල්ලගෙන ශික්ෂාපද සමාදන් වෙනවා ඒක ලෝකයාගේ පැත්තෙන් බලනට නෝන්ජල්කම බය ආදුකතිය එහෙම ශික්ෂාපද සමාදන් නැති බැරි කට්ටියනේ අපිට එහෙම නැති බැරි කමක් නැහැ නේ අපි ඒ නිසා මේක කනකොට කන්න ඕනේ කෑ ගහ ගහ. පාටි දාගෙන. ඒකට මියුසික් ඕනේ. ඒක ඉවරලා කාමසේවණේ කරන්න ඕනේ. කුල්ලබ නගරේ රැට සිරි පුරමෙනි ප්‍රීති සාගරේ දැන් එන්න පටන් ගත්තොත් එimhe කැසිනොත් ඔච්චර තමයි. ඒකට තමයි මේ අපි යන්න හදන්නේ තටම තටම ආර්ථිකය හදාගෙන අපේ රාජ්‍ය නායකයන්ට කියලා ඉස්සරහට ගියාට පස්සේ කියලා වෙච්ච දවසට තේරෙයි. මොකද කොහෙද යන්නේ? ඇස්සර ගනිලා. මොකද මේ වෙන්නේ? අපි මොනවද දරුවන්ට ආදර්ශයට තියලා තියෙන්නේ? අපි මොනවද උන්ට උගන්වන්නේ? ඔන්න එතකොට තේරෙනවා ශික්ෂාපද සමාදානයේ තියෙන අධික තෘෂ්ණාව. අධික තෘෂ්ණාව නේ කියන්නේ තිබ්බ ඡන්ද කැමැත්තක් තියෙනවා. ඒක ආර්යයන් වහන්සේලාගේ ලකුණ. ආර්ය නොවෙන්න නොවෙන්න දවල් මිගෙල් රෑදනියෙල් වගේ මෙහෙදි පෙන්නගෙන හිටියට සිල්වන්තකම් අතෑරපු ගමන් ආයෙ මොකුත් නැහැ ගාල කඩගත්ත හරක් වාගේ. ගිය ගමන් යන්න හදන්නේ දෙකද. මෙන්න මේකෙන් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අපට පෙන්න බුදුහාමුදුරුවෝ යම් තැනක අපට දිද්දසවස්තු විස්තර කරලා තියෙනවා. සික්ඛා සමාදානේ තිබ්බ ජන්තෝ ආයතින් සික්ඛා සමාදානේ අවිගත ප්‍රේමෝ. හැම වෙලාවෙම ප්‍රතිතද කරගෙන ඉන්නේ බුද්ධ ආදී උත්තරමයන් ගමන්ගේ මාර්ගය අපි යනවා. ඔය කවුරු මොන જાතින් නටාගෙන ගියත් අපි අර පිරිමැත්ම මේ ඇති කියන්නේ ඉගෙන ගන්න එක. මේ ඇති කියන්නේ ඉගෙන ගන්න එක. අද ඇත්තෙම නැහැ. කොච්චර හරි මදි. ඊගාට සඳහන් කළා තියෙනවා නිසන්තිය. අවිගත කිබ්බ චන්දෝ හෝති. නිසන්ති කියලා කියන්නේ විපස්සනාට කියන නම. දැන් නම්ම නිසන්ති කියන නාමතු තමයි මේක අපිට හදලා දුන්නේ. නිසනවල. ඒ ධර්මානුකූලව තියෙන විපස්සනාට තියෙන නම. ඒක පිළිබඳව බැලුවොත් එහෙම අද දාහනෙට හරිය පිටසක් කැමතියි. සීලෙට එච්චර නැහැ. භාවනාවට ඇත්තේම නැත. භාවනා කළත් 1956 ඉස්සර තියුණු මතයක් තමයි භාවනා කළත් ওই ටික සමත කරුවාම ඇති විපස්සනාවක් කියන එකක් දැන් නැහැ. භාවනා කරන්න බෑ. ඒකට මේ මෛත්‍රී බුදුහමර වෙනකන් ඉන්දිය කියන එක ඔය ලාංකික ලොක්කෝ දන්නවා. ඉතින් 56ට ඉස්සෙල්ලා තිබුණ බුද්ධ ශාසනයේ කවදාවත් භාවනාවක් තිබුණේ නැහැ. තිබුණ නම් තිබුණේ උප්පරිමේ සීල මේ සමාධි භාවනා ඒත් මොකද්ද? චතුරාර්යක භාවනාව. බුද්ධානුසරි මිත්තාච අසුබ මරණ සති යෝ යෝ ීමා චතුරාර්යක භික්ඛු භාවීය සීලවා කියලා ඕක හැන්දාවට කියවනවා. බුදුහාමුදුරු කාට ඉස්සරහට ගිහිල්ලා ඔන්න බුද්ධානුස්සති ගාථා ටික කියන. ඊට පස්සේ මෛත්‍රී භාවනා ටික කියන. ඊට පස්සේ මෙත්තා අසුභ අසුභ සති මරණ දිගට ඒක තමයි භාවනාව. ඉතින් අපේ ලොකු සාන්තේ පාවිදිලා ආරණ්‍යයට ගියාලු ගිහිල්ලා වලු මේ මම ගමේ බන්තලේ ඉඳලා ආවේ ආරණ්‍යයට භාවනා කියලා දෙන ඊට පස්සේ කොල්ලේ එහෙම එකක් නැහැ නම මෙහෙ කියලා භාවනාවක් නැහැ. මෙහි හොඳට සිල් ටික රැගෙන ඉන්න එක තමයි කියන්නේ කියලා. ඉතින් ලොකු සාන්තේ අවුරුදු පොඩි 13ත් 15ත් අතර වයසුනේ මම ගමේ බන්තලේ ඉඳලා සිල් රැකන්නේ. මොකද්ද මේ තියෙන්නේ? එකක්වත් නැහැ. ඊට පස්සේ ලංකාවේ තියෙන සීලම පුස්කොත පොත හොයලා පුස්කොළ පොත් හොයලා කලුපිරි මැද මැද බැලුවලු මොකීද තියෙන්නේ පූර්ණ භාවනා ක්‍රමයක් කියලා. කිසිම තැනක ඒ වෙනකොට ලංකාවේ පූර්ණ භාවනා ක්‍රමයක් නැහැ. අතන මෙතන තැනක තියෙනවා බුද්ධානුස්සතිය කරන්න හැටි. අතන මෙතන තැනක තියෙනවා මෛත්‍රී කරන්න හැටි. නමුත් පෙළක් නැහැ. ඉතින් මේක ලොකු සංසි තියෙන හැටි ඔක්කොම කලුපිරි මැද බද කීවා කීවා කීවා කීවා. ලැහැත්තිලා ඉන්නකොට තමයි ওই 56 බුද්ධ ජයන්තියත් එක්ක බුරුමේ ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා මේ මහා ශීක්‍රමයේ කියලා පූර්ණ භාවනා ක්‍රමය කියලා දුන්නේ. කියලා දෙනකොටම තින්ත පොනකට දාසිට වෙච්ච තින්ත බින්දුවක් වගේ ලොකු සංසය අල්ලගත්තා. මොකද එතකොට සීලියක් තිබුණා. දන්න හරියක් සුතමේ ඥානයක් තිබුණා. උත්සාහ කරලත් තිබුණා. ලොකු සතුටක් ඇති වුණා අපිට භාවනා ක්‍රමයක් ලැබුණා ඒ කර්මස්ථානයේ ස්වාමීන් වහන්සේත් කියනවා මුන්නාන්සෙත් නම් තව කෙනෙකුට කියලා දෙන්න පුළුවන් කියලා. මේ කියන්නේ දැන් අවුරුදු 60කට 70කට ඉස්සල වෙච්ච දෙයක්. ඉතින් ඒ නිසා එවැනි ධර්මයක් හොයාගෙන ගිහිල්ලා මේ සමත භාවනාවේ නතර වෙන්නේ නැතුව විපස්සනා භාවනාත්මයකට දාලා මේක අංග සම්පූර්ණ කරගන්නවා කියන එක අමාරුයි දහසකුත් ටිකක් රාජකාරී තියාගෙන දහසකුත් ටිකක් වැඩ තියාගෙන ඉන්න අමාරුයි. ඒ නිසා මේවට කියන අභිඥා ධර්ම කියලා. විශිෂ්ට ඥාණයම දැනගන්න ඕන. දැන් ওই මං කියපු කාරණා දෙකම සීලය පිළිබඳ සහ ධම්මනිසන්ති නැත්නම් නිසන්ති කියන කාරණා දෙක අපි ගියේ වැඩමුළුවේ සාකච්ඡා කරා. නිසා කාට හරි අවශ්‍ය නම් ඒ දවස් තුනේ රිට්‍රීට් එකක් ඒ නිසා බණ දෙකයි කියවන්න සිද්ධ වුණේ. ඒ නිසා මම අද දැන් යනකොට පැය විනාඩි 45ක් ගිහිල්ලා දැන් තමයි මාතෘකාවට එන්න හදන්නේ. මේ අද කරන්න හදන මාතෘකාව නැත්නම් මේ කියන නිද්දස වස්තු වල තුන්වෙනි කාරණාව මේක ඉඳලා තමයි අපි ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අර ධර්මපරේම ඊගාව තුන්වෙනි පියවර. ඉච්ඡා විනේ තිබ්බ ඡන්தோ හෝති. ආයතින් ඉච්ඡා විනේ අවිගත ප්‍රේමෝ හෝති. මෙතන ඉච්ඡා විනේ කියලා සමක් සඳහන් කරනවා හරියටම සික්කා සමාදානේ එහෙම නැත්නම් නිසන්තියා කියනා වගේ. මේ වචන නම් එච්චර දුර නම් අමාරු නෑ. ඉච්ඡා කියලා කියන්නේ කැමැත්තට. ඒක අපි දන්නවා. ඉච්ඡා විනය කියලා කියන්නේ මේ කැමැත්ත අඩු කරනවා කියන එක. විනයනය කරනවා. ඉච්ඡා විනයේ තිබ්බ ඡන්தோ හෝති ආයතින්ච ඉච්ඡා විනේ අවිගත ප්‍රේමෝ හෝති. මේ ඉච්ඡා කියන පදය ත්‍රිපිටකයේ විනස් විදිහට සඳහන් වෙන තැනක් තියෙනවා අනිච්ඡා කියලා. ඉච්ඡා නැති කියන එකට අනිච්ඡා කියනවා. මේක පටලවිලා තියෙනවා අනිච්ච කියන පදෙත් එක්ක. මුළු ත්‍රිපිටකේ පුරාවට මේක පැටලිලා. අටුවාචාරින් වහන්සේලාට මේ දෙක තේරුම් ගන්න බැරි වෙලා තියෙනවා. බුරුමේ තේරුම් ගන්න තියෙනවා. බටහිර තේරුම් ගන්න තියෙනවා. හොයලා බැලුවොත් අටුවාවේයි අපේ පෙළේ දිගටම අනිච්ච අනිච්ඡා කියන පද දෙක පටලැවිලා තියෙනවා. ඒකට හොඳම නිදර්ශනය ලැබෙන්නේ මම ඒක දවසේ ධර්මදේශනාවේ සාධක සූත්‍රයක් විදිහට ගන්නවා. ගිරිමානන්ද සූත්‍රයේ අනිච්ච සංඥා කියලා එකක් සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ තියෙන සබ්බ සංකාරයේසු අනිච්චා සංඥා කියලා දෙකක් තියෙනවා. ඊටමානන්ද අටුවාවේ දෙකම එකට දාලා කතා කරන්නේ. දෙකම අනිච්චා. නිච්ච නෑ කියන වචනේ. නිච්ච අනිච්ච. මෙතන තියන්නේ ඉච්ඡ කියන පදේ. එතකොට අනිච්ච කියනකොට දෙනකොට සාමාන්‍ය ඡයන දෙකක් බඳින්නේ අනිච්ඡා කියනකොට මහ ප්‍රාණායන බැඳි මහ ප්‍රාණායන. ආන්න පටලවිල්ල වෙච්ච නිසා ගිරිමානන්ද අටුවාවෙන් පේනවා මේක අර තොගේට අර්ථ කතාව දීගෙන ගියාට වෙනසක් තියෙනවායි කියලා. ඊට පස්සේ සාධක සූත්‍රයක් වශයෙන් ඒකත් ගන්න පුළුවන්. ඒ ගිරිමානන්ද සූත්‍රයේ පෙන්වන දේම ਸਰවචනාංශ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ ගිරිමානන්ද සූත්‍රයේ කිලිම ਸਰවඥ දේශනයක්. ඉන්ද්‍රිය භාවනා සූත්‍රයත් කෙලින්ම සරුවචන දේශනයක්. ඒකේ සඳහන් වෙනවා මේ ආශාවල් අඩු කිරීම සම්බන්ධයෙන්. සියලු සංස්කාරයන් વિશે තියෙන ආශාවල් අඩු කිරීමක්. ඉතින් ඒක තමයි අපි මේ වැඩමුළුවක විශාල වශයෙන් මේ පැල් බැඳගෙන කරන්න හදාන්නේ. ඒ කරන දේ ආශාවල් අඩු කිරීම කියන සාමාන්‍ය ගමේ තොටේ වචනෙට එහා ගිය අර්ථයක් මේකේ දැනෙනවා. ඉතින් ඒක නිසා අපට සිද්ධ වෙනවා සරුවචනාංශ මේ අනිච්චා කියන පදේ තේරුම් ගත්ත තැනක බලනද ගිරිමානන්ද සූත්‍රයේ සරුවචනාංශයේ දස සංඥා සූත්‍රය කියලත් මේකට කියනවා. අපි ওই වත්පිරිත් වලට ඒක කියනවා. ඛතමාචානන්ද සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා අනිච්චා සංඥා ඉදානන්ද සබ්බ සංකාරේසු අට්ඨියති හරායති ජෙගොච්ඡති අයං උච්චතානන්ද සබ්බ සංකාරේසු අනිච්චා සංඥා එතකොට මේ අනිත්‍ය කියලා අපි සිංහලට දාගන්න අනිච්ච කියන පදයට වෙනස්ව අනිච්චා කියන පදේ ගත්තොත් ඒක විස්තර වෙන්නේ අට්ටියති හරායති ජිගුච්ඡති කියන වචනේ. ඒ කියන්නේ අපිට ආසාවක් ඇති වුණොත් යම් කිසි දෙයක් පිළිබඳව කාමක ලාමක ආසාවක් ඇති වුණොත් අට්ටියති කියලා කියන්නේ ඒක ගැන දුක් වෙනවා. හරායති කියලා කියන්නේ ඒක ලැජ්ජාවටපත් වෙනවා. jigucchati කියලා කියන්නේ ජුගුත්සාවක් ඇති කරගන්නවා. මම මෙච්චර බණ භාවනා කරන මගේ හිතේ මගේ වචනේත් මගේ ක්‍රියාවෙත් මේ යම් යම් දේවල් පිළිබඳ තාම ආසාවල් ඇති වෙනවා. ඒ මතුවෙන ආසාවල් පිළිබඳව ශික්ෂාවක් ඇති කෙනා, නිසන්තියක් විපස්සනාවක් ඇති කෙනා පිළිබැදිය යුතු ආකාර තමයි ඒ ඇතිවෙච්ච ආසාව વિશે යට්ටියති හරායති ජිගුච්ඡති. ඒ කියන්නේ මම ආශාවක් ඇතිවීම පිළිබඳ දුකටපත් වෙනවා ලැජ්ජිත වෙනවා ජුකුප්සා කරනවා. මේකට සිංහලෙන් කියන දල වචන දෙක තමයි බය ලැජ්ජ දෙක කියලා. පවට ඇති බය සහ පවට ඇති ලැජ්ජාව කියලා. එහෙම නැත්නම් හීරි සහ ඕතප්ප කියලා පාලියෙන් සඳහන් වෙනවා මේකේ. ඉතින් යම් කිසි කෙනෙක් මේ බය ලැජ්ජා පවට ඇති බය කියලා කියන්නේ සංසාරේ අපි කාරණා කාරණා දන්නේ නැත්නම් අභිඥා ඥාන නැත්නම් අපි කරන කොච්චර දේවල් බය නැතුව කරාට ඔලොමලව කරාට කොච්චර පව් වෙන දේවල් කරනවද හොඳට සීබුද්ධියෙන් කල්පනා කරලා බැලුවොත් සරුවචනසිකේ දේශනා පරමාර්ථ වශයෙන් කරන හැම තේම පව් හැම වචනයක්ම පව් හැම හිතවිල්ලක්ම පව් බුදුජානනාංශ ඊට පස්සේ අපිට කියලා දෙනවා කයේ ක්‍රියා නතර කරන්න හැටි වචනේ නතර කරන්න හැටි හිත නතර කරන්න හැටි. එතකොට මම හිතන්නේ ඔය heart attack තියෙන කට්ටියට එම TNT බෙහෙත් තියාගන්න වෙයි දිවයට බය වෙලා දැන් ඉතින් රැට නිින්ද යන එකක් නැහැ. ඉතින් කරන්න දෙයක් නැහැ. එහෙම තමයි කියන්න වෙන්නේ. වෙවුලන්න ගන්නවා. අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන ක්‍රියාකාරකම් අපි කරන කතා අපි කරන හිතවිලි ඒ හැම එකකින්ම ඒව හැම ඉන්ජිනයක්ම හැම කම්පනයක්ම හැම චංචලයක්ම හැම ප්‍රපංචනයක්ම අකුසල දැන් බුදුරජාණන් අපි මේ වැඩමුළුවට ඇවිල්ලා මොකද්ද කරන්න කියලා පොඩ්ඩක් හිතලා බලන්න. අපි එක තැනක වාඩි වෙලා ඉන්නකොට අපි හිතට ශික්ෂාවක් ඇති කරනවා කය නලියන්නේ නැති වෙන්නේ. කය මුත්ත තිබ්බා වගේ තියෙනවා. එහෙම නැත්නම් මැටි පිළිමයක් වගේ තියාගෙන ඉනවා. ඒකට බලන්න කොච්චර අමාරුද කියලා. අපිට පේන වැඩ කරනකොට නම් හිතන වැඩ කරන එක අමාරුයි කියලා. දැන් ඒලත් පූර්ණ නිදහස දෙන්න බලන කොටයක් උඩින් පුළුන් මේ බූත් පැටිය තිබ්බා වගේ, ආවෙත් තිබ්බා වගේ මේක තියලා බලන්න කොච්චර අමාරුද කියලා. කවදද අපි මේක උත්සාහ කරලවත් තියෙන්නේ? අපි උත්සාහ කරලා තියෙන්නේ ඕවර් ටයිම් දාලා වැඩ කරන්න. එහෙම නැත්නම් අධිවේගයෙන් ගිහිල්ලා වැඩ කරන්න. එහෙනම් අරකට උඩින් ගිහිල්ලා වැඩ කරන්න. නැත්නම් අරකිට උඩින් ගිහිල්ලා වැඩ කරන්න. ඒකනේ අපි හැම ආයතනයකම තියෙන දේ. ඉතින් අපසහනේ මොකද්ද වෙලා තියෙන්නේ? අසහනේ. හරි හරි ආසානේ තමයි යන්න කොහොනේ ඉස්සන්න වෙන්නේ කියලා භාවනාව ඉඳ ගන්නකො බලන්න මොකද වෙන්නේ කියලා. ඒක ඊට වෙඩි ආසානි. <laughs> ඔෆිස් එකේ ඉඳගෙන ෆයිට් එකක් දෙකන ෆෑන් එක දාගෙන AC දාගෙන දඟලනට වැඩිය අමාරුයි එක තැනක ඉඳලා නිකන් ඉන්න එක. දැන් බුදුරජාණන්සේ අපට දීලා තියෙන මේ අභියෝගෙ දිහා බලනකොට කෙනෙකුට හිතුණයි කියලා හිතන්නේ එක චිත්තක්ෂණයක්වත් නලියන්නේ නැතුව මේ මේ ඉන්න එක පිනක් කියන එක. ඒකයි මම මට කරගන්න ලොකම කරුණාව කියලා. ඒකයි මම කාට හරි කියලා දෙවිය යුත්තේ කියලා. මේක තේරුණා නම් ඉතින් වැඩමුළුව සාර්ථකයි. ඉන්දන එක නෙවෙයි ඉන්න එක වෙනම ප්‍රශ්නයක්. අඩු ගානේ මතිය සකස් කරගන්න පුළුවන්ද? සියලු ඉන්ජන කම්පන ප්‍රපංචන සියලු ඒවා කෙලෙස්. කෙලසෙනවා. ඒ වුණා අපිට චිත්තක්ෂණ කීයක් කය හේම ධානය ඉන්න පුළුවන්ද කියලා. එතන තමයි විස්තර සහිතව කියවෙත්තක් තියෙනවා. මෙහෙම කය තියාගෙන ඉන්නකොට අපි මේ මුත්ත තිබ්බා වගේ තිබ්බට හෘදේවත්ව ගෑනවනේ. බඩේ බොක්කේ තියෙන ආහාර දිරවනවනේ. කෙස් වැවෙනවනේ. දත් වැවෙනවනේ. නිය වැවෙනවනේ. එව්වත් අකුසල්ද? නෑ, හිතාමතා කරන තේරම අකුසල. සිද්ධ වෙන කිසිම දෙයක අකුසලයක් නෑ. එතකොට කාට හරි හිතෙනවයි කියලා බලන්න පාඩු වෙලා හැම ඉන්නකොට තමයි හෘද වස්තුවක ඇහෙනවා තේරෙනවා. ඒකම බලන් ඉන්නවනම් කිසිම කුසලයක් වෙන්නේ නැහැ. හුස්ම ගන්නවා ඉබේ අනායාසයෙන්. ස්වයංක්‍රීයව. එහෙම නැත්නම් අනිච්ඡානුකෝ. ඒක දිහා බලන දිල්ලුන 100ක් හිත දාලා ඉන්නකොට කයෙන් සිදුවෙන අකුසල ඔක්කොම ඉවරයි. ඒකට කියනවා පස්සම්බයං කාය සංකාරං අස්සසිස්සාමිති සික්ඛති. පස්සම්බයං කාය සංකාරං පස්සසිස්සාමිති සික්ඛති කියලා කායනුපසනාවේ තුන්වෙනි පියවරේදී කියනවා මේ අල්ලාගත්ත මුලිච්චිය දාගත්ත ඉස්සර කරගත්ත මේ හුස්ම ගෙවිමින් ගෙවිමින් ගෙවිමින් ගෙවිමින් යද්දී ඒ විශේෂ දැනකට ඉන්නවනම් අන්න අපිට කය සම්බන්ධ කරගත්ත කුසල් අකුසල් දෙක අතර අපි මේ ජීවිතයේම දැක දැක දැන දැන ගොරෝසුර තිබුණ හුස්ම සියුම් වේගන යනකොට ගොරෝසුර තිබුණ කෙලෙස් සියුම් වේගන යනවා. මෙන්න මේකට ප්‍රයත්න කරලා තියෙන කෙනෙක් සහජාසයෙන් බුදුහාමුදුරගේ බණ අහන්න නැතුව ලෝක ඉතිහාසෙ කවදාකවත් නැහැ. මේකට බුදුහාමුදුර හම්බෙන්න ඕනේ බුදුහාමුදුර බණ කියන්න ඕනේ ශ්‍රාවකයන් බණ අහන්න ඕනේ ඊට පස්සේ සික්ඛා සමාදානේ තික්ක පේමෝ තිබ්බ ඡන්தோ ශික්ෂා සමාදන් පුදුමාකාර කැමැත්තක් ඇති වෙන මම කවදද මෙච්චර මේ දඟලපු කය එක තැනක තැම්පත් කරලා ඒ තැම්පතුව තමයි පින කියන්නේ කියලා හිතාගන්නේ මේ නතර වෙන එක තමයි පින කියලා හිතාගන්නේ කියලාක බැලුවොත් ඒක අභිඥාවක් අපි මෙතෙක් දන්නම දෙයක් නේ අපි මෙතෙක් කල් තියෙන්නේ ආස්කුරකට ගෙන තිබ්බා වගේ වලිගගෙන තිබ්බ හනුම වගේ දුවපන් අම්මා. එහෙ දුවපන් මේ දපන් හරියට ඵලයන් චූංචෑන් මෙහාට ඵලයන් චූංචෑන් අරක ගෙනෙන් චූංචෑන් මේක ගෙනෙන් චූංචෑන් ඔච්චර තමයි උදේ ඉඳලා හැන්දනකන් තියෙන්නේ. මේ මදිවට ළඟ ඉන්න කට්ටියත් නටවනු. මොනවා හරි කරලා <clears throat> වට්ටක නැටුම් උඩරට නැටුම් පාතර නැටුම් බ්‍රේක් dance වෙඩේම නටවනු. <clears throat> නටවල එමිසොන්ට තෑගිත් දෙනවා. මේ උන්ටට නටන්න පුළුවන් නටවන්න පුළුවන්. ජාතික මට්ටමට යන්න ඕනේ. ජාත්‍යන්තර මට්ටමට යන්න ඕනේ. ගියාට පස්සේ වැක්කිරන කෙලෙස් ප්‍රමාණය ගැන පොඩ්ඩක් හිතන්න. කාට හරි හිතෙනවා නම් මේ අභිඥා ඥානයක් විදිහට පෙන්නන මේ නටවන්න තියෙන ආසාව අඩු කරනවා කියන එක ඉච්ඡා විනය කියලා බුදුජානකගේ ගැඹුරින්ම කියන විදිහට පස්සම්බයං කාය සංකාරං අස්සසීසාමිති සික්කදී කාය සංස්කාරයන් සංසිඳුමින් සංසිඳුමින් මම හුස්ම ගන්නවා ඉතින් ඒකට මේ අභිඥේය දත යුතුදී නැත්නම් විශිෂ්ට ඥාණයෙන් දත යුතුදී සිද්ධ වෙනවා දකිනකොට කරන්න පුළුවන් කියලා හිතෙනකොට ඒක අත්දකින්නකොට ඒ කෙනාට කොච්චර සතුටක් එනවද අවුරුදු 2600කට ඉස්සලා කියලා සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ මේක පැකට් කරලා ගෙනල්ලා අපිට කටේ තිබ්බා වගේ කොයි වෙලාවක මේ ඉඳගෙන ඉන්න කය ඇතුලේ හිත සැනසෙන වෙලාවක් බලානින හුස්ම හෝ ආනපානෙ හෝ පිම්බීම හැකිලිම හෝ සංහිඳන වෙලාවක් දැකලා මේක දෙස මේක මේකට අනුග්‍රහ කරලා වර්ධනීය පිනිස තමන්ගේ ඥාණය පාවිච්චි කරනවා නම් ඒකට කියනවා අභිඤ්ඤයයි කියලා. කාය සංස්කාර සංසිඳව. වචී සංස්කාර කියලා කියන්නේ විතක්ක ਵਿਚාර දෙක. විතක්ක ਵਿਚාර කියලා කියන්නේ ඇතුලේ දොඩ මළු වෙනවා කියලා එකක් තියෙනවා. හිත කතා කරයි එනමුත් වතගොළුයි මම තව පදයක් තියෙනවා මට ඉන්නේ අපයි හොඳ වචන කතා නැතත් දොඩමලුයි කියලා කියනවා මේ කොල්ල ඉන්න තැන කෙල්ලයි කෙල්ල ඉන්න තැන කොල්ලයි වචන කතා නොකරුවාට හිත කතා කරනවා හිත කතා නොකරුවාට මෝදොඩමලු වෙනවා අපි සත්ත පහකට සලකනවාද දවසට කතා කරන වචන ප්‍රමාණය ආකාරයට පෞසිද්ධ වෙනවයි කිය. දැන් නම් මේ වෙලාව හැටියට එම් වෙනවනම් මට තමයි වැඩියෙන්ම වෙන්නේ. එමන්නේ කතා කරන්නේ. ඒක නිසා වචී සංස්කාර නතර කරනවා කියලා කියන්නේ හරි අමාරු විස්තර කරන්න කාය සංස්කාර කියන එක නම් සාමාන්‍යයෙන් කියන්න බලන හුස්ම රැල්ල සංසිඳුවමින් පිම්බි මැකිලින් බලන එක සංසිඳුවමින් නැත්නම් ඉන්න ඉරියව්ව සංසිඳුවමින් වචී සංස්කාර කියලා කියන්නේ අපි සංසිඳුවියට ඉස්සල්ලා හුස්ම ගන්නකොට ඒක ආස්වාස ප්‍රසවාස කියලා මෙනෙහි කිරීමක් කරනවානේ එතකොට හිත පිට යන ගතිය වැඩි නම් ළඟ ළඟ මෙනෙහි කරනවානේ ආස්වාස ආස්වාස ආස්වාස ප්‍රසවාස ප්‍රසවාස ප්‍රසවාස කොයි වෙලාවක හරි හිතනද භාවනා කරලා කරලා කරලා හුස්ම යාලු කරගෙන මෙනෙහි කිරීමකින් තොරව ආස්වාස ප්‍රසවාසයට හිත යන වෙලාවක් ආවොත් එතකොට යාට තේනවා විතක්ක ਵਿਚාරෙන් වැඩ අරගෙන ඉවර වෙලා විතක්ක ਵਿਚාර රහිතව අවිතක්ක අවිචාරව අරමුණ නතු කර ගන්න පුළුවන් අරමුණ දැපෙන දමා ගන්න පුළුවන් අරමුණ මේචල් කර ගන්න පුළුවන් එතකොට යා උත්සාහ කරනවා මෙනෙහි කිරීමක ඉසල මෙනෙහි කරලා කරලා කරලා අරමුණ නතු කරගෙන මෙනෙහි කිරීමකින් තොරව ඉබේම අරමුණට හිත යන තැන වෙන විදිහකට හොඳා ගැඹුරෙන් කියන්න පුළුවන් අපේ හිත යම් තැනක නතරලා තියලා හීනෙන් අවදි වෙච්ච ගමන් ඉබේම හුස්මට එන තනක් හදාගත්තොත් හිත නැති වෙලා ගිහිල්ලා හෝ නැවත මතු වෙනකොට නින්දකට ගිහිල්ලා හෝ නැවත මතු වෙනකොට බයක් ඇති වුණා හෝ නැවත සිහිය එනකොට ඉබේම හුස්මට යන්න පුළුවන් නම් මෙහෙවන් නැතුව කෙවිතෙන් ගහන්න නැතුව අඳුර පාන්න නැතුව ඒකට කියනවා ආස් මේ විතක්ක ਵਿਚාර දෙක නැතුවම හිත කීකරු වෙන වෙලාව මේක උගාක්ම විචිත්‍රයි මේක මේ විදිහට හොඳට තේරෙනවා සක්මන් කරනකොට. සක්මනේදී අපි මේ වම, මේ දකුණ නැත්නම් මේ හොසවනවා, මේ තබනවා, මේ හොසවනවා, යවනවා, තබනවා කියලා විස්තරව කරනවා. නමුත් එකම සක්මනේ පුරුදු වෙලා මේක ඒක රසයක් කරගෙන එහෙම නැත්නම් ඒකට සතුටක් ඇති කරන සක්මන් කරනකොට වෙලාවක් එයි මෙනෙහි කරන්න ඕනේ නෑ. දැන් ඔහි සක්මන යනවා තේරෙනවා. නිකන් හරියට බෝනික්ෙක් කැවිදිනා වගේ. අනායාසයෙන් අසංස්කාරිකව ස්වයන් සිද්ධ වෙන. ස්වයංක්‍රීයව ඇවිදිනවා පේන්නේ. එතකොට මේ යෝගාවචරයට දැනගන්න පුළුවන් නම් දැන් ඇවිදින බව මම දන්නවා. මම හිටගෙන හිටගෙන ඉන්නව නෙවෙයි. මේ ඉඳගෙන ඉන්නව නෙවෙයි. මේ බුදියා ගන්න නෙවෙයි. ඇවිදින බව දන්න. හැබැයි මෙනෙහි කරන්නේ අනායාසයෙන් මෙනෙහි කිරීම සිද්ධ වෙනවා. දත්මදින වේලාවක් කරගන්න. දවසේ දත්මදින වේලාවේ ඉස්සෙල්ල ඉස්සෙල්ල බලන්න දත්මදිනට මම සත්‍යමත් වෙනවා. මේ ශාඹුරුසොට දත් බෙහෙත් ටික ගන්නවා. දතේ තියෙනවා. මදිනවා. ඒ මදින හැම වෙලාවෙම අපි අරමුණට හිත ගන්න මෙනෙහි කරන්න ඕනේ. ටික කාලයක් ගියාට පස්සේ තේරෙයි. දත් බුරුසු දාලා දුන්නට පස්සේ මෙයා බෝනික්ෙක් මදිනා වගේ මදිනවා. ඒක දිහා හුදුට අවදියෙන් බලන්න පුළුවන් නම් මෙනෙහි කිරීමකින් තොරව මෙහෙයවීමකින් තොරව කාය වචී සංස්කාර වලින් තොරව මේ හිත වැඩ කරන හැටි බලන්න පුළුවන්. ඉතින් මේක ඊටත් වැඩිය ටිකක් මේ ප්‍රශ්න ගැඹුරු වෙනවා. කාය සංස්කාර සංසිඳෙන්නේ වචී සංස්කාර සංසිඳිච්ච කෙනාගේ පමණයි කියලා කියනවා. ඒ බොහොම සියුම් කාරණාවක්. කාය සංස්කාර සංසිඳෙන්න ඉස්සෙල්ලා වචී සංස්කාර සංසිඳෙන්න ඕන. ඒක නිසා ආනාපාන සතිය වචී කාය සංස්කාර සංසිඳීම ගැන කතා කරලා තියෙනවා. වචී සංස්කාර සංසිඳීම නැතුව චිත්ත සංස්කාර සංසිඳීම ගැන කතා කරනවා. එතකොට අටුවචාන් වංශ ප්‍රශ්නක් අහනවා. මේ තුනම සංසිඳෙන්න එපාය. සබ්බ සංකාරයේසු අනිච්ඡාවෙන්න. ඇයි වචී සංකාරය සඳහන් කරන්නේ? ඒකට අටුවාචාන් වංශම උත්තරයක් දෙනවා. වචී සංස්කාර සංසිඳිච්ච කෙනාගේ පමණයි. නැත්නම් ඇතුළත දොඩමලු ගතිය. ඇතුළත කතාව නතර වෙච්ච කෙනාගේ විතරයි ආනපාන සංසිඳින්න පටන් ගන්න. කාය සංසිඳේසයි පිරිස කතා නොකර ඉන්නේ කොච්චර වටිනකමක් තියෙනවද බලන්න. කවුරු හරි නිස්සද්දව වැඩ කරන ඉලයි කවුරු හරි කතා කරන්න පටන් අරගත්තොත් අය ඔක්කොම විශ්සෙනවා. මට සාමාන්‍ය ටික වැඩිපුර ඇවිස්සෙනවා. මම දැක්කාද දෙන්නෙක් ගිහිල්ලා මේ වැට අල්ලගෙන කයිවාරු කෙලකෙල ඉන්නවා. මට ඒ වෙලාවේ එන්න හිතුණා ආවනම් මං එළවනවා. පිරිමි දෙන්නෙක් හිටියා ගෑනු දෙන්නෙක් හිටියා. කරුණාකර මතක තියානින්න තව කෙනෙක් බනවන්නත් එපා කයිවාරු කෙලින්නත් එපා. මම මේක කියලා පටන් ගත්තේ. ඊගාසරේ මම වැඩමුළු සංවිධානයේට කියනවා. මොන විදිහකට කතා කරන්න කියන්නේ බා. කතා කරනවා නම් එයාට කියන්න. අපි මේ ගැඹුරෙන් ධර්මයේ තේරුම් ගන්න අපි ධර්මයට අනුග්‍රහ කරන්න එපායි. කලින්ම කිව්වනේ මේ අනම්මනම් කතා කරන තැනක් නෙවෙයි කියලා මේක. ඒක නිසා මම කියන්නේ මේ කතා කෙරුවොත් වචනේ කතා කෙරුවොත් දොඩමලුව කොච්චරක් ඇතුලේ එනවද? දොඩමලුව නතර කරන වචන නතර කරලා කොච්චර කාලයක් ඉන්නවද? ඒ සමහරෙකුට ඒකම පිස්සුව දෙන්න කාරණාවක් වෙනවා. গিද්දර ඉන්නකම් කටකම දෙයියාලක් නැසම බෙලි බෙලි කටු මල් ඕලනවා කච කච කච කච කච කච කච කච කච කච ඉඳලා මේ කිව්වොත් එහෙම කතා කරනකොට නේ කියලා දවස් පහක් බ්‍රේක් ඩවුන් මෙන්ටල් බ්‍රේක් ඩවුන් තීන්සයකට භයානකයි ඒක වෙරම නතර කරුවොත් එහෙම මේ නිකන් එක පහාට යන නලයක් දෝරේ වැහුවා වගේ කරන්න බෑ උත්සාහ කරන්න ඒකයි කියලා තියෙන්නේ ඉච්ඡා විනයේ තිබ්බ ඡන්தோ හෝති මේ කැමැත්ත කතා කරන්න තියෙන ආසාව ඒක මේ අපරාධයක්වත් නරක දෙයක්වත් නෙවෙයි. මිනිස්යාට විතරනේ අප්ප කතා කරන්න පුළුවන් නේ ටිකක් කතා කරාම මොකද්ද ඕක ඇති වැඩක් ප්‍රශ්න නැහැ නේ. එහෙම තමයි හිතන්නේ. නමුත් මේ විශිෂ්ට ඥානයකට දාලායි මේ කතා කරන්නේ. ඇතුළත කතාව විතක්ක ਵਿਚාර කතාව නතර කෙරුවේ නැත්තම් කය නතර වෙන්නේ නැහැ. නමුත් මානසික සාහන තියෙන කෙනෙක් ඉන්නවා නම් එයාට කතා නොකර හිටියොත් පිස්සු තද වෙනවා. නිසා භාවනා මධ්‍යස්ථාන හොඳම දැන් පිස්සු හැදෙන්න. කෙටි කෙටි මාර්ගේ. හැදෙන්නේ පිස්සු හොඳ එක. මම සාමාන්‍ය ආවට ගියාට පිස්සු නේ පිස්සු හොඳ එක තමයි හැදෙන්නේ. ඒ නිසා භාවනා මධ්‍යස්ථාන වල හරියට ප්‍රශ්න තියෙනවා. ඉතින් ලොකු සාන්තිගෙන් ඇහුවට පස්සේ ලොකු සාන්තිගෙන් අහන මොකද සාන්ත මේ භාවනා කරන අයට පිස්සු හැදෙන්නේ කියලා. ඌ ඌ එහෙම කරනම් තියනවා තමයි. ඉතින් වෙන්නේ නම් ඇත්තටම පිස්සු භාවනා කරන එක භාවනා කරලා පිස්සු හැදෙන එක නෙවෙයි. පිස්සු භාවනා කරන එක පිස්සු තද වෙනවා. තද වෙන්නේ මොකද මේ ඉච්ඡා විනයට ගියාට පස්සේ. දඟල දඟල දඟල ඉන්න කෙනෙක් එකපාරටම නතර කෙරුවොත් ඉවරයි. සෞඛ්‍ය ඉවරයි. කතා කර කර කර කර ඉන්න එක එකපාරට නතර කෙරුවොත් ඉවරයි. නමුත් නතර කවුරු හරි කියලා නතර කරනකොටදී තමන් ඉල්ලගෙන තමන් පනවගෙන තමන් ඒක ශික්ෂාවක් කරගෙන කෙරුවොත් එතනයි මෙතන තියෙන අභිඥාව. ඒ නිසා මේ මේ සාසනේ කිසිම දවසක කිසිම කෙනෙකුට පටවන්න බෑ. ඉතින් එහෙමනම් ඇයි මම මේ වැට අල්ලගෙන කතා කරන බණින්නේ? අපි මේ කල්ලිතු කියලා තියෙන්නේ. සම්මි විවස්ථාවක් කතා කරන්නේ. අපි මේ කාටවත් නීති දාන්න හදනව නෙමෙයි. ඒක අශෝභනයි. ගැලවෙන්නේ නැහැ. ගැලපිල්ල කොහොමදත් කෙවිතක් නැතුව මම ළඟ හිටියොත් මම දන්නව කරන දේ. ගහනවා පිට පැලෙන්න ගහනවා. ගහලා එලවලක් දානවා. මුදු 100ක් අපිට එක තැනක තියාගෙනවා කියන කමාර. ඒ නිසා පුළුවන් තරම් බලන්න අමාරු නම් එහෙම කතා නොකර ඉන්නකොට මොනවාට පිස්සුවක් ඇදෙනවනම් ඒකත් වැඩමුළු සංවිධානයේ කියන්නේ. නමුත් මේක නතර කෙරුවොත් තමයි කාය සංස්කාර. ඊට පස්සේ චිත්ත සංඛාර වලට යනකොට උඩට උන්කෝ ගැඹුරක් තියෙනවා. කාය චිත්ත වචී සංඛාර කාය සංඛාර දෙක සංසිද්ධ වෙලා චිත්ත සංඛාර වලට යන්න සරුවචානංශයේ වේදනානුපස්සන අවසානයේදී තමයි වේදනානුපස්සන වේදනානුපස්සන අවසානයේ තමයි පස්සම්බයන් චිත්ත සංකාර නැහැ. චිත්ත සංකාර පරිසංවේදී. එතකොට තේිනවා ඇතුලේ කතාව ඇතුලේ කතාවට වැඩිය හිතවිලි. පුදුමාකාර ගොජයක් එන්න පටන් ගන්නවා. අපි තියෙන මේ කුසිවල එළියට දාලා දැම්මා වගේ එන්න පටන් ගන්නවා මේක ඇතුලේ තියෙනවා කිසිම කෙනෙකුට කවදාකවත් සතුටක් ඇති වෙන්නේ නැහැ. ඉතින් මේක තියාගෙන ඊගාවාත්මට යනවද නැත්නම් මේ කක්කුසෙවල එළියට දාලා දාන්න. භාවනා මධ්‍යස්ථාන කියන්නේ අන්න කක්කුසෙවල එළියට දාන්න තැන. යම් කෙනෙක්ගේ කක්කුසවල එළියට දාන්න පුළුවන් නම් ඇදලා දැම්මනම් මේකට සුද්ධ භූමිය කියලා කියනවා. කෙලස් වැඩියෙන්ම වගුරුපු දන්න තමයි සුද්ධ භූමිය කියන්නේ. බුදුසසුනේ සඳහන් කර තියෙන සුද්ධ භූමිය තුනක් තියෙනවා පුද්ගලයෙකුට. පැවිදි වෙන තැන, සෝවාන් වෙන තැන සහ රහත් වෙන තැන. එතෙන්දී කෙලස් වක් කරන එකයි කරන්නේ. මේ කෙලස් තියාගෙන ඇතුලේ තියාගෙන තෝ පිළිකා හැදෙනවා. අපි කෙලස් වක් කරනවා. මම අරනවා. එහෙම නැත්නම් වගුරුනවා. ඒ වගුරුවන්නේ ඇතුළත පිරිසුදු කරන්නේ. ඉතින් ඒ නිසා ඒ චිත්ත සංස්කාර එහෙම නැත්නම් වේදනා සංඥා දෙක වැඩ කරන්න පටන් අරගත්තට පස්සේ කෙනෙකුට තේරෙනවා මේ මුළු ලෝකෙම මනෝ විකාරයක් කියලා. ඒ කොහොම මවාගත්ත දෙයක් තියෙන. ඉතින් එතෙන් යනකොට එතෙන් ගියාට පස්සේ ඒ යෝගාවචර ගැති වෙන මේ පෞරුෂත්වයේ වෙනස මේ යෝගාචරයේ ඇති වෙන මේ රුචි අරුචිකම් වල වෙනස යෝගාචර ඇතුල් වෙන මේ ඇබ්බැහි වල වෙනස යෝගාචර ඇතුල් වෙන වෙන මේ කර්ම ශක්තිය වල වෙනස කරන්න බෑ කියලා තමයි සරුවචනන්සට ඉස්සෙල්ලා මිනිස්සු හිතාන හිටියේ. ඒ ඇබ්බැහි නතර කරන්න බෑ. ඒ පෞරුෂත්ව වෙනස් කරන්න බෑ. ඒ කර්ම ශක්තිය වෙනස් කරන්න බෑ. බුදුරජාණන් කියලා තියෙන මෙන්න ක්‍රමයක් තියෙනවා. මචී සංකාර කාය සංකාර සමතිකටපත් කරලා මේ චිත්ත සංකාර කියන සිටියම දිහා පොඩ්ඩක් බලන්න. ඒකට තීර දෙකක් අයින් කරුවට පස්සේ තමයි තුන්වෙනි එක පේන්නේ. පින්නුවට කද්දාක සතුටක් ඇති වෙන්නේ. ඒකේ තියෙන්නේ හත් අවුරුද්දක් පන්න වෙච්ච අසුචි වල. පුදුමාකාර ගන්ධතරයක් තියෙන. මේක සුද්ධ කරන්න ඕනේ හිතනද උපමාවට කියනවා මේ අසුචි වල අයින් කරලා මේක බොන්න පුළුවන් වතුර ලිඩක් වලටපත් කරන්න ඕනේ කියලා. හත් අවුරුද්දක් පරණ වෙච්ච කුණු වෙච්ච අසුචි වලක බොන ලිඳක වතුර වගේ පිරිසිදු වතුරක් කරන්න පුළුවන් නම් ඒකට කියනවා විප්ලවීය ශාසනයක් සජීවී ශාසනයක් කළ හැක්කක්. ඊට පස්සේ අරහං කියන ගුණයට ගැලපෙනවා. වන්දනීය පූජනීය තත්යකට එනවා. සරුවචනාංශේ වන්දනීය උනේ පූජනීය උනේ පවිත්‍රත්වයේ මතින්. උන්වහන්සේගේ චිත්තසංතානය අහෝ සුසුද්ධ సంతානං. කොච්චර සුසුද්ධ సంతානයක්ද මොකද අර කුණු වල ඔක්කොම අරන් දාලා දැන් දෝතින් අරන් බොන්න පුළුවන් වතුර ලිඳක් වගේ පත් කරන්න පුළුවන්. ඒක කිසිම කෙනෙකුට හිතන්නවත් බෑ. ඒ තරම්ම මේකේ තියෙන හත් අවුරුද්දක් අවුරුද්දක් පරණ වෙච්ච අසුචි වල. ඒක සුද්ධ කළ හැකි. මේ පිවිතුරු කළ හැකි. ඒ පිවිතුරු කිරීමේදී වචී සංකාර වලින් පටන් ගන්න. කාය සංකාර වලට එන්න. වචී සංකාර කාය සංකාර සංසිඳවලා ඒත් ඉවර නෑ. ඊට පස්සේ මේ චිත්ත සංකාර දිහා බලන්න. බලපුවා මේ සංසාරේ පුරාවට කරගහන ගිය පොදිය රුචර්චකම් පොදිය පෞරුෂත්ව ලක්ෂණ පොදිය, කර්ම පොදිය, අබ්බැහි පොදිය පෙනේ. ඒක දැක්කනම් කවදාවත් යන්නේ නැහැ කියලා බුදුහාම කියනවා. ඥානසෝ භික්කවේ පස්සතෝ ආතවාණං khයං. මේක දකින්න කැමැතිත් නැහැ, පෙන්වන්න කැමැතිත් නැහැ. පෙනුනොත් ලැජ්ජාවටපත් වෙනවා අපි. ඒ නිසා මේක වසංගන ජීවත් වෙන එක තමයි විපස්සනාතර සමාධිය සාසනය කියලා කියන්නේ. විපස්සනාතර සමාධිය ඔක්කොම පව් අහ ගන්නවා. විපස්සනාදී ටික ටික ටික ටික යනවා. ඉතින් යන්න යනකොට පව් වැగిරිච්ච තරමට භූමිය සුද්ධ වෙනවා. ඒක හරියම අමාරුයි හිතා ගන්න. අපි හිතන්නේ මේ පව් අසංගනගෙන එකිනෙ චිත්තසංතාන හිටපුවාම සුද්ධ භූමියක් එයි කියලා. එහෙම තමයි මේ අබ්බන්තරන් තේ ගානම් බාහිරම් පරිමජ්ජසී කියලා බුදුහාරෝ එන්ටි ඉස්සලා හිටපු තාපසය කෙරුවේ. කින්තේ ජටහයි දුම්මේද කින්තේ අජිනසාටියා අබ්බන්තරන් තේ ගානම් බාහිරම් පරිමජ්ජසී මුඩි කොණ්ඩ බඳිනවා මේ අජින මුවන්ගේ හන් උඩ ඉඳ ගන්නවා දුෂ්කර ක්‍රියා කරනවා ඒ මොනවා කරුවත් ඇතුළ කෙලෙස් මේ බාහිරෙන් පිරිමදිනවා තපස් රැවුල් ටික නියපොතු ඔක්කොම තියාගෙන නමුත් ඇතුළ කෙලෙස් නම් බුදුරජාණන් කියන ඇතුළ කෙලෙස් කියලා දා මම ඒක සිද්ධ වෙන්නේ ඔය චිත්ත සංස්කාර පැත්තට යනකොට ඉතින් ඒක දකින්න කිසිම කෙනෙකුට පෞරුෂත්වයක් නැහැ මොකද ඒ තරම්ම මේක රූපලාවන්‍යෙන් ඔපලාලා තියෙන. ස්වභාවය දකින්න කැමති නැහැ. අර ත්‍රිවිලර් එක පිටිපස්සේ ගහලා තියෙනවා කෙල්ල ඔච්චර ලස්සනයි මොකටදයි මෙච්චර රූපලාවන්‍ය මැදස්ථාන කියලා. ස්වභාවය ලස්සන නම් ආය වහුවා දක්වන්න දෙයක් නැහැ. කැතයි. රූපලාවන්‍ය කරපු උන් ඊට වැඩිය කැතයි. උන් නාවලා ගත්තා නම් ওই ටෙඩේ ලස්සනයි. බුදු දහම මේක පතුරු ගහලා පෙන්නනවා. පතුරු ගහලා පෙන්නනවා මෙන්න අභිඥාව. මොකද්ද මේ චිත්ත සංස්කාර මේ ඇතුලේ තියෙන කුණවල දකින්ද දැක්කනම් ආය සංසාරයට එන එකක් නැහැ. ආය මේ හැංගිලා කෙලස් කරන එකක් නැහැ. අපි දන්නේ හැංගිලා කෙලස් කළා ඉලක්කම කියන්න පුළුවන් නම් වීරයෙක් කියලා. නමුත් මේක දැක්කනම් ඒක දකින්න හැටි එහෙම නැත්නම් කෙනෙක් Tamangeම මේ කෙලස් එහෙම නැත්නම් මේ සංස්කාර කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර වශයෙන් දකින්න එක තමයි බුදුරජාණන්සෝයේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ පීවර තුනකට විස්තර කරලා තියෙන්නේ. පුදුමාකාර විප්ලවීයයි. පුදුමාකාර විදිහට රැඩිකල් වාදී අපේ බුද්ධ ආගම් කාර්යකටවත් තේරුම් ගන්න බෑ. සදාචාරවාදීවරු කවදාකවත් තේරුම් ගන්න බෑ. දරුවචනාංශයේ ඉස්සරහට එනවා ඒ පාරාසරිය බ්‍රාහ්මණයාගේ ගෝලයේ අජිතද කවුද කියලා ආවට පස්සේ බුදුරජාණන්ට වඳිනවා. මිනිස්සු බොහොම සාදරව බාර ගන්නවා මේ ඔබ නිකායක ඔබ වෙන ආගමක වෙන මිත්‍යාදෘෂ්ටික මොකක්වත් නැහැ. අහලා අන ඕගොල්ලන්ටත් මේ පාරසරි බ්‍රාහ්මණයා මේ ශික්ෂාව උගන්වනවාද කියලා. ඉන්දියා සංවරය උගන්වනවා. ඊට පස්සේ ඔව් අපේ ශාසනයේ ඉන්දියා සංවරය උගන්වනවා. කියන්නේ ඇහ කන දිවනාසය කීකරු කරන හැටි උගන්වනවා. ඊට පස්සේ බුදුන් කියනවා මම හරි කැමතියි දැනගන්න. ඔබතුමන්ලාගේ න්‍යාය පත්‍රයේ හැටියට ඔබතුමන්ලාගේ ශික්ෂාව. ඒතර කියනවා අපිට ඒ පාරසරි බ්‍රාහ්මණය කියනවා අපිට රූප බලන්න එපා රූප බැලුවොත් කෙලසෙනවා. සද්ද අහන්න එපා සද්ද ඇහුවොත් කෙලසෙනවා. ගන්ධ රස පහස විඳින්න එපා කෙලසෙනවා. හිතන්න එපා කෙලසෙනවා. ඒ නිසා අපි පුළුවන් තරම් රූප නොබලා සද්ද නාහ ගන්ධ රස පහස නොබලා හිතවිලි හිතන්න නැතුව ඉන්නවයි කිය. එතකොට බුදුරජාණන් වහන්සේ ආනන්ද සාසෙන් ගන්න ආනන්ද එහෙමනම් උප්පත්තියම පොට්ට වෙච්ච මිනිස්සු රහත් වෙලාම තියෙන්න බෑනේ. රූප බලන්නෙම නැහැ. එහෙනම් උප්පත්තියම බීරේ රහත් වෙලා තියෙන්න බෑ. කෙලෙස් ඇත්තෙම නැහැ. එතකොටම අර පරිබ්‍රාජකයා ඔළුව පාත් කර ගන්නවා. අර මෙතෙක්කල් මුරු ශාසනයක කියලා දීපු ඔක්කොම ඉන්ද්‍රිය භාවනාව බුදුජානන්සේ එක තර්කයෙන් කඩලා දානවා. රූප නොබල සිටීම ඉන්ද්‍රිය භාවනාව නම් පොට්ටියෝ සියල්ල රහත් වෙලා ඇති. බීරෝ රහත් වෙලා ඇති. ඉතින් දැන් ඉතින් සබාව හොල්මා. ඔක්කොම හොල්මන්. ඒතර බුදුරජාණන්සේ ප්‍රකාශයක් කරනවා කදාහචි කරහචි ලෝකේ උපජ්ජේ තථාගතෝ සම්මා සම්බුද්ධෝ ආනන්ද කලාතුරකින් මේ ලෝකේ සම්මා සම්බුදුරජාණන්සේ නම පහළ වෙනවා. උන්වහන්සේත් ඉන්ද්‍රිය භාවනාව දේශනා කරනවා. එතකොටම අපි වෙනුවෙන් ආනන්ද ස්වාමීන්සේ සිවුරේ කාන්ත කරගෙන වැඳ වැටිලා කතා කරලා කියනවා අප කෙරේ අනුකම්පාවෙන් තථාගතයන් වහන්සේ තථාගත විනයෙහි ඉන්ද්‍රිය භාවනාව අපිට කියලා දෙන්නේ කියලා. එතකොට බුදුරජාණන්සේ එහෙනම් ආනන්ද අහගන්න හොඳට හිතේ තියාගන්න කියලා ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ තුන් ආකාරයක් කියලා දෙනවා. පෘථග්ජනයා ඉන්ද්‍රිය භාවනා කරන්න හැටි, ශේක පුද්ගලයා ඉන්ද්‍රිය භාවනා කරන්න හැටි, සහ රහතන් වහන්සේගේ ඉන්ද්‍රිය භාවනාව. ඉතින් මේ ශේක පුද්ග ක්‍රමේ තමයි අපි දැන් මං හුඟක් වෙලාට ඒක නිදර්ශනයට ගන්නේ සක්මන් කරන වෙලාව. අපි සක්මන්ට යනවා. මම මේ ඇවිදින එක බලන්නම් කියලා. නැත්නම් සක්මන්ට ගිහලා අතු ගාලා අපි වම දකුණ බල බල ඉන්නවා. ඉතින් එහෙම ඉන්නකොට එකපාරටම අපි හිතමු සමනලේකාරී කුරුල්ලෙක්කාරී මලක් හරි දැකපුවාම හිත දුවනවානේ අර ධක්මනේ තියෙන පයේ තියෙන කාය ප්‍රසාදයේ තිබෙන කාය විඥානේ කඩාගෙන චක්කු ප්‍රසාදයට හිත දුවනවානේ රූපේ බලනවානේ එතකොට ඒක මගේ න්‍යාය පත්‍රේ නෙවෙයිනේ මම දැන් මෙතෙන් ගියේ සිල් අරගත්තේ සක්මන් කරන්න කියලානේ යන්නෙත් එතෙන් සක්මන් කරන්න. ඒතකොට එක පාට හිත ඊට වැඩිය සුදුසු දෙයකට රුචි දෙයකට ආස කරන දෙයකට පයින්නවා. ඒකට බුදුරජාණන්සේ සඳහන් කළා සීනවා මේ අභිඥේ ඥානයේ තියෙන කෙනෙකුට නම් මේ තාම පු탁ඥයා මේ චක්කුණා රූපන් දිස්වා මේ පයේ හිත තියාගෙන ඉඳ ගියේ කෙනාට ඇහැට රූපයක් වැටෙනවා. එතකොට දැන් කායේන පොට්ටබ්බං පුසති නෙවෙයි තියෙන්නේ චක්කුණා රූපන් පස්සති කියන එක. මෙයාට එක පාරට තේරෙනවා ට්‍රැක් එක පැන්නයි කියලා. කියන්නේ මගේ හිත තියෙන්නේ පයේ නෙවෙයි, මගේ හිත තියෙන්නේ සක්මනේ නෙවෙයි ඇහැට පැන්නයි කියලා. ඒතර තේනවා චක්කුණා රූපන් දිස්වා. එතකොට තේරෙනවා uppajjati මනාපන් කියලා. දැන් මේ පයේ අනේක කම්මැලි වෙලා නැති ඉන්නේ බල්ලා කරලා ඉපා වෙලා. අරකට එක පාට පයින් එක හරි විචිත්‍රයි. පැහැර ගන්නා සුළුයි. ගිය ගමන් එයාට මගේ සක්මනේ තිබිච්ච හිත රූපයකට පැන්නා කියලා ඒ ඇති වෙන මන අපේ සමට අමනාපයක් එන්න පුළුවන් රිලෙවෙක් ඇත කරලා දාලා ගිහිල්ලා බල්ලෙක් ඇත කරලා දාලා ගිහින් එතකොට අමනාපයක් පාන. ඒ නැත්නම් මනාපමනාප නැති එකට ගියාම uppajjati මනාපං uppajjati අමනාපං uppajjati මනාපමනාපං. ඒ ඉපදුනා වූ මනාපේට හෝ අමනාපේ හෝ මනාපමනාප ටික ඕලාරිකම් පටිච්චසමුප්පන්න සංකතං කියලා බුදුරජාණන් ශ්‍රී අපිට පොඩි මතක තබා ගත යුත්තේ. ඒ ඇති වෙන මනාපය හරීම ගොරෝසුයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මේ පයේ යමෙන් හිටපියකන පයේ හිත පවත්තන එකට වැඩිය ඒක කඩාගෙන හිත රූප බලන්න ගිහිල්ලා රූප බැලීමේ ඇතින ආශාව දැන් ඇති වෙලා බොහොම ගොරෝසු ඒක තේරෙනවයි කියලා. ඕලාරිකම් සංකත එතන හටගත්තේ දෙයක්. එයා එතන ගිය රූප බලන්න නෙවෙයි. හේතු කරනු බැන්නුන ටක් ගාලා හිත කාය ප්‍රසාදයෙන් චක්කු ප්‍රසාදයෙන් පෙන්නා. පටිච්ච සමුප්පන්නං ඒ අදාළ හේතු ලැබුණොත් විතරයි වෙන්නේ. ඒ වෙලාවේ සද්ධාවට යන්නේ හිතේ වෙලාවේ. අපි ගත්ත නිදර්ශනය ඇටියෙට. ගඳක් ආවට යන්නේ රූපෙට පැන්නේ අදාළ හේතු ඇති නිසා ඒ සිදුවෙච්ච ගමන්ම පයේ තිබුණ හිත ඇහැට ගිය ගමන්ම රූප බලන්න ඇවිදින්නේ දකින්නෙක් පාටපත් වෙනකොටම ඒ ඇතිවෙච්ච මේ ගොරෝසු දේ ගොරෝසු වශයෙන්ම බුදුහාමුදුරු අද්දකලයි අපිට කියන්නේ ඕක එච්චර අල්ලන්න අමාරු නෑ. ඇල්ලුවා නම් මගේ හිත පිට ගියයි කියලා ඒතන් සන්තන් ඒතම් පණිතන් යද්දන් උපේක්ඛා කියලා අනේ මම මෙතෙක් තිබුණු පයේ තිබුණු උපේක්ෂාව කොච්චර සාන්තද කොච්චර ප්‍රණීතද කියලා නැවතත් හිත පයට ගෙනත් යන්නේ කියනවා. ඒ නිසා මේක වැරදිච්ච වෙලාවක තමයි මේ ඉන්ද්‍රිය භාවනා සිද්ධ වෙන්නේ රූප බලන්න. අනේක දෝෂයක් නෙවෙයි හැටි. නමුත් ඒක ඉන්ද්‍රිය බාහට හරවන හැටි උපන්නම් මනාපං උපන්නම් අමනාපං උපන්නම් මනාපමන අනමනාපේ උපදිනවා අමනාපේ උපදිනවා මනාපමනාප දෙක උපදිනවා ඉපදිනකොටම ඒක බොහොම ගොරෝසු දෙයක් ඒක ඒ වෙලාවේ හැට ගන්න දෙයක් ඒ අදාළ හේතු වලට ඇති වෙන දෙයක් කියලා ඒක වාර්තා කරන්න පුළුවන් නම් කාට හරි කමටන් වාර්තාවට බුදුමාහාර දක්ෂ පුත්‍ජජනේ කියලා කියන්න පුළුවන් මේවා කියන්නේ නෑනේ වසංගනානි හිත පිට ගියයි කියලා පශ්චාත්තාප වෙනවා කවදාකවත් ඒක මට අහු වුණා මම දැක්කා කියන එක ශික්ෂාවට ගන්න නැහැ. ඒකයි අභිඥා කියන්නේ. ඉතින් කවදද කියන්න පුරුදු කරන්නකෝ. කියපු ගමන් දවසයි ඊගා දවසේ ඒක ඇබ්බැහියට යනවා. ඔය අද දැන් තිබ්බ සතිපාසල මම හිතන්නේ පහට ඉවර වුණා. අන්න ඒකට එන ළමයින් අපි කියලා දුන්නාට පස්සේ කියන හැටි මේක කියලා දුන්නොත් හිත පිටිය ගියාර වෙලාවේ මොකද උනේ කියලා කියන්න කියලා ස්වාමීන් වහන්සේ මම භාවනා කරගෙන ඉනකොට මම කකුල් දෙකේ හිත තියාගෙන හිටියේ. සද්දයක් අහවා. මං ඒකට දන්නව කුරුල්ලෙක් කියලා. මං ඒකට දන්නව ඒක වැඩි වෙනවයි කියලා. ඊට පස්සේ ඔන්න ඒක ඉවරුණා කොහොමද දන්නේ? මගේ හිත ආයේ කකුලට ආවා. මං දන්න දැන් ආයේ තියෙන කකුල කියලා. ගිරව කතා කරනවා. මේ නා කියන්ටයි නා කිච්චන්ටයි කොච්චර කිව්වත් කවදාකවත් මේක වාර්තා කරන්නේ නැහැ. මුතු මේ අභිඥීය දේ මේ සරල දේ මේ පෙන්නලා තියෙන දේ ලැජ්ජාවට ගන්නවා. චිෂ් මගේ හිතත් පිට ගියානේ. ඕක කියනකොට එදිනදා නොකියන එක කොහොමද සෝහන්ස දිගටම ආනාපානෙ පවත්න්නේ? කොහොමද සෝහන්ස දිගටම ධක්ම පවත්න්නේ කියලා ඔන්න ප්‍රශ්න අහනවා. එතකොට තේරෙනවා බඩේ බිජු තියාන තමයි කතා කරන්නේ කියලා. කවදද අපි ධර්ම විශ්වාස කරන්නේ? කවදද අපි කමටහන සුද්ධ කරන්නේ? කවදද අපි මේ මෙහෙම කරන යන්න මෙහෙම පනිනවා? පැනපු ගම මට සතුටක් දැති උනේ කනකාටුවක් දැති උනේ කියන එක කියන්න පුළුවන් නම් ඉන්ද්‍රිය භාවනා පටන් ගත්තා වෙනවා. ඊට පස්සේ එනවා සීක පත්‍යයටපත් වෙනවා. ඉතින් එහෙම ඉන්න කෙනා සීක තත්ත්වයටපත් වෙනවා කියන එක එච්චර අමාරු නෑ. මේ පෘථග්ජන භාවය අතාරිනවා. එයා දන්නවා මම කිව්වේ නැතත් හිත පිට පයින්නවා. ඕක ප්‍රසිද්ධිය කියන්න ඕනේ. කිව්ව දවසට ඕක නතර වෙනවා. ඕක වසංගන්න කියොත් බෝ වෙනවා. සීක තත්ත්වයට ගියාට පස්සේ බුදුරජාණන් සඳහන් කරලා තියෙනවා චක්කුණා රූපන් දිසෝ උපජ්ජති මනාපං උපජ්ජති මනාපං උපජ්ජති මනාපං. සීක වුණත් හැපිට පනිනවා. ප්‍රශ්නයක් නෑ. එතකොට මේ පිටපැනල ඇතිවෙච්ච මනාපමනාප මනාපමනාප දෙකට අට්ටි යති හරායති jigucchati. ඔය ඉච්ඡා විනය ගැන කතා කරනවා. මේ පිට යාම පිළිබඳ දුකටපත් වෙනවා. ලැජ්ජාටපත් වෙනවා. පිළිකුල් කරනවා. ඒ අර අර ඉස්සලා පුත්තක්ෂණ භාවයේ ඉඳලා කරපු කරපු කරපු කරපු දිකේ අත්දැකීමට හිත පිට ගිය ගමන් එයා වහාම නැවතත් ආයෙ ගෙනල්ලා තියා ගන්නවා. මේ හිතේ හැටි එහෙම තමයි. පශ්චාත්තාප වෙලා වැඩක් නැහැ. මම නැවත අරමුණට ගෙනත් දානවා. ඒ නිසා කොයි වෙලාවක හරි පිටකීය හිත නැවත අරමුණට එන එක පිළිබඳ වාර්තා කරන්න පුළුවන් වෙච්ච දාතේ කමඨාන් සුද්ධ කිරීම පිළිබඳ එක්ස්පර්ට් කෙනෙක් වෙනවා. මම නැවතත් කියනවා දේශනාව સમાપ્ત කරමින් කොයි වෙලාවක හෝ කාට හරි මොන දෙයකින් හරි ගන්න අරමුණක් ඇතුව හෝ නැතුව හිත පිට ගිහිල්ලා නැවත අරමුණට එන හැටි ආවට පස්සේ ඒක පැකිලීමකින්තර වාර්තා කරන්න පුළුවන් නම් එයාට මේ අභිඥාවට සුසුකම් තියෙනවා මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් කියලා ඈත ඉඳලා කියන්න පුළුවන් එනිසා භාවනා කෙරුවට මදි වැරදුනක් ප්‍රශ්නයක් නැහැ වැරදිච්ච දේ ආපහු හදන වෙලාව එනවනේ අනිවාර්යයෙන් පිට ගියට ආපහු එනවනේ. අන්නේ එන කතාව. නැවත gedara බලා එන කතාව විස්තර කරන්න පුළුවන් නම් බාහනාසියට 50ක් ඉවරයි. ඒක ඉතින් දවස් 5 අමාරුයි කරන්න. මොකද හේතුව ඔක ටිකක් පුරුදු කරන්න. මොකද පව් අහගෙන ජීවත් වෙන ජීවිතයක් න අපිට තියෙන්නේ. වැරදිච්ච ඒවා වසංගන ජීවිතයක් නෙ මේකේ තියෙන්නේ හෙලිකිරීමක්. ඒ හෙලිකිරීම හරහා වෙච්ච වැරද්දට අට්ටි යති හරා යති ජිගුච්ඡති. මේක තමයි ඉච්ඡා විනය කියලා කියන්නේ. මේක තමයි අනිච්ඡා සංඥා කියලා කියන්නේ. අපි ළඟ තියෙන්නේ ඉච්ඡා සංඥා. වැරදුනාට පස්සේ වැරදි වහගෙන හොඳ කෙනෙක් වගේ ඉන්න උත්සාහ කරනවා. මේක තමයි අපි පොඩි උන්ටත් උගන්වන්නේ. මේක තමයි ඉස්කෝලවලත් උගන්වන්නේ. වැරද්ද වැරද්ද වශයෙන් දැකීම පළවෙනිම සුද්ධි මාර්ගය. පච්චං අච්චං අච්චතෝ පස්සත. වැරද්ද වැරද්ද වශයෙන් දකුව. අච්චං අච්චතෝ දිස්සා තත නිබ්බින්දත විරජ්‍යත විමුච්ඡත. දැක්කට පස්සේ ඒක අයින් වෙලා අපි කැමති නෑ වැරද්දක් දකින්න. අපි කැමති නෑ වැරද්දක් මේ වගේ සුද්ධ සමාජයක හෙලිකරන්න. ඒකට අපි කියන්නේ පාපොච්චාරණය කියලා බලවත් අවියක්. මේ වගේ පිරිසක් ආවට පස්සේ පුළුවන් තරම් හෙලිකරන්න. කුණු ඇදලා දාන්න නෙමෙයි වෙච්ච දේ එදාට ඉවරයි. මම මෙතනින් අපේ දවසේ ධර්ම දේශනාව නතර කරනවා. මම හිතනවා ඒක මේ කටයුතු කරගෙන යන සක්මන් පරියංක බාහනාව උදව්වක් වෙයි කියලා. ඒ වෙයිසෙම වේවා මේක නිද්දත වස්තුවක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නැත කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි